සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු හොඳයි අපි ගිය සතියේ සාකච්ඡා කළ සූත්‍රය මතකද? විජය සූත්‍රය. අපි ඒකට තව නමක් කිව්වා. කාය කාය විචන්දනික සූත්‍රය. ඡන්ද කියන්නේ මොකේද? විච්ඡන්ද කියන්නේ මොකේද? ඡන්ද කියන්නේ මොකේද? කැමැත්තට. ඒතර කය කෙරෙහි අපේ තියෙන මොකක්ද? විච්ඡන්ද කියලා කියන්නේ පෙර මොකද්ද? අනත්හැරීම. කය කෙරෙහි තියෙන කැමැත්ත අත්හැරීම. ඒ සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තේ මතකද? මොනවද මතක වැඩි? මොනවද මතක? දැන් අපිට හැම මොහොතකම මෙනෙහි කරන්න කියපු කඩුම සතියකට සැරයක් නේද? <laughs> මොනවද මතක? අපි ඉගෙන ගත්තා. හිත කොහොමද ශරීරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා නේ. කොහොමද ඉගෙන ගත්තේ? චිත්ත නානත් මාගම්ම හෝති නානත්ත වායුනෝ නානත්ත වායුනෝ වායුනානත්ත තෝ නානා හෝති කායස්ස කිංජනා කොහොමද ඉගෙන ගත්තේ චිත්ත නානත්ත මාගම්ම සිතෙහි නානත්වය නිසා මොකක්ද තියෙනවා කිව්වේ වායු නානත්ත හෝති හෝති නානත්ත වායුනෝ චිත්ත නානත්තේ නිසා මොකද්ද වෙනවා කිව්වේ වායු නානත්තයක් වෙනවා වායු වායු නානත්ත තෝ නානා වායු නානත්තේ නිසා මොකද්ද වෙනවා කිව්වේ හෝති කායස්ස ඉඤ්ඤා සියලු රියව්වක්ම හොඳයි දැන් මේ දවස් ටිකේම මේ ටිකක් අසුබ පැත්තට අසුබ සංඥාව වැඩෙන සූත්‍ර ටිකක් මේ සාකච්ඡා කළේ නේද? <laughs> පිළිකුල් සංඥාව, අසුබ සංඥාව ආදී වැඩෙන සූත්‍ර ටිකක් තමයි මේ සති කීපයේ සාකච්ඡා කළේ. අද <clears throat> ඊට පොඩ්ඩක් වෙනස් සූත්‍රයක් සාකච්ඡා කරන්නට සූදානම් වුණේ. මේ සූත්‍රයේ නම සබිය සූත්‍රය. මේ සූත්‍රය සුත්ත නිපාතයේ තියෙනවා සබිය සූත්‍රය ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ මේ සූත්‍රය ටිකක් හිමිහිට අපි සාකච්ඡා කරගෙන යන්න ඕන. මොකද ගැඹුරු කාරණා තියෙනවා ඉගෙන ගන්න. එතකොට භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ හිටියේ රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ. රජගහ නුවර වේලුවන කලන්දක නිවාපේ මේ ලේනුන්ට અભේදානෙ දුන්න කියන අදහසින් කලන්දක නිවාපේ කියලා කියනවා. රජගහ නුවර වේළුවනාරාමයේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ. හොඳයි. ඒකට මේ වේළුවන කියන විහාරය හරි ප්‍රසිද්ධනේ නේ බොහෝ සූත්‍රවල තියෙනවා. ඒතර මේ වේළුවන කියන වේළුවන කලන්දක නිවාපේ වේළුවනේ කියන්න හේතුවක් තියෙනවා. අහලා තියෙනවද? ඇයි මේකට කලන්දක නිවාපේ කියලා කියන්නේ? මේ ආරාමයට කලන්දක නිවාපේ කියලා කියන්නේ දවසක් දා මේ ආරාමයේ ඉදිවෙන්නට මත්තේ රජ කෙනෙක් උයන් සිරි නරඹන්න ගියා. දැන් උයන් සිරි නරඹන්න ගිහින් ගියේ සිහියෙන් නෙවෙයි. එහෙනම් අව සිහිය ඇති කරගෙන. ඒ කියන්නේ සුරාපානය කළා. එතකොට මේ රජතුමාට ටිකක් ඇවිතින් උකට වෙහෙසයි. ඒ නිසා මොකද කළේ මේ ටිකක් ඇල වුණා. ඊපස්සේ වටේ හිටපු පිරිස මොකද කළේ? තලනම් තෙලට වේලේ මේ වෙටි කුමට වේලේ කියලා කියවනක් තියෙනවා නේද? රජතුමා නම් නිදියගෙන <clears throat> සුගත විඳිනවා. අපි මේ ඇහැරිලා මෙතන ඉන්න කී තේරුමක් නැහැ. ඒ නිසා මේ උයනේ අපි සිරි නරඹන්න යන් කියලා අනිත් උදවිය මොකද කළේ? සිරි නරඹන්න ගියා. ඒ වෙලාවේ එක්තරා සර්පෙක් මේ රජතුමාගේ මේ දිහාවට මේ මේ අවසිහිය ඇති කරගෙන නැත්තම් සුරාපානය කරලා මේ වැතිල්ලා ඉන්න රජතුමාගේ දිහාවට විසගෝර සර්පයෙක් ගමන් කළා. ඇවිත් මේ <laughs> පැමුණුණා. මේක දැක්ක එක්තරා රුක්ෂ දේවතාවෙක්. ඊට පස්සේ ඉතින් මොකද කළේ? ලිහිණෙක්ගේ වේශය අරගෙන ඇවිදින්නලා මේ රජතුමාගේ කනලා කෑ ගැහුවා. එතකොට රජතුමා හැරිලා බලනකොට විසගෝර සර්පයෙක් ළඟට එනවා. ඊට පස්සේ ඉතින් මොකද කළේ? මේ රජතුමා කල්පනා කළා මේ ලේනගේ සද්දේ නිසා තමයි මගේ ජීවිතය බේරුනේ. ඒ නිසා අද පටන් ලේනුන්ට අභය දුන්න භූමිය හැටියට මේ භූමිය සලකන්ට ඕන කියලා ලේන්නු මෙරීමත් තහනම් කළා. තහනම් කළා ඒ ස්ථානයට කලන්දක නිවාප කියන නම තබල තියෙනවා. වේලුවන කියන නමක් තියෙනවා. ඒ කුමක් නිසාද? උණ ගස් වලින් වටේට ගැවසීගෙන තිබිලා තියෙන නිසා. ඔන්න ඔය හේතුව නිසා වේලුවනේ කලන්දක නිවාපේ කියලා කියනවා. හොඳයි. එතකොට තේනකෝපන සමයේන ඒ සමයේ සබියස්ස පරිබ්බාජකස්ස පුරාණ ලෝහිත ලෝහිතාය දේවතාය පඤ්ඤා උදිට්ඨා හොಂತಿ මේ සූත්‍රයේ මේ ටික සාකච්ඡා කරන්නට කලින් තව ටිකක් තියෙනවා දැන කියාගත යුතු කාරණා භාග්‍යවතුන් වහන්සේ දැන් අපි ඉගෙන ගත්ත භාග්‍යවතුන් වහන්සේ වේළුවනේ කලන්දක නිවාපෙහි වැඩ ඉන්න වෙලාවේ තමයි මේ සූත්‍ර මේ සිද්ධ මේ සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ. එතකොට ඒ කාලේ හිටිය සබිය කියලා පරිබ්‍රාජකයෙක්. මොකද්ද නම? සබිය. සබිය. මේ සබිය කියන මේ පරිබ්‍රාජකයාට බොහෝ අතීතයක් තියෙනවා. අතීතයක් තියෙනවා කියන්නේ <clears throat> මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න ඉපදිච්ච කෙනෙක්. එතකොට <clears throat> මේ සබිය පරිබ්‍රාජකයා කශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය මොන බුදුහාමුදුරන්ගේ කශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තව යහළුවන් දෙදෙනෙක් සමග මහානදම් පුරපු කෙනෙක්. එතකොට කශ්‍යප බුදුහාමුදුරුවෝ පිරිණිවන් පෑවහම පිරිණිවන් පෑවහම මහා සෑයක් කරවලා තියෙනවා. එතකොට මේ මහා සෑය <clears throat> කරවලා ඒ ස්ථානෙහි තමයි මේ සබියගේ මේ පෙර ආත්මේ <laughs> සබිය පැවිදි භාවයට පත් වෙන්නේ. කාගේස බුද්ධ ශාසනයද? කශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ සබිය තව යාළුවෝ දෙදෙනෙක් සමග පැවිදි භාවයට පත් වෙනවා. එතකොට පැවිදි භාවයට පත් වෙලා අරණ්‍යගත වෙනවා. එimhe අරණ්‍යගත වෙලා <clears throat> අරණ්‍යගත වෙලා බණ භාවනා ආදී සිද්ධ කරනවා. ඉතින් නමුත් ගමට පිවිසෙනවා කුමක් සඳහාද? පිණ්ඩපාතය සඳහා. එතකොට මේ තුන් දෙනාට හිතෙනවා මේ තුන්නමට හිතෙනවා මේ පිණ්ඩපාතේ යනකොට ජීවිත අපේක්ෂාව ඇති වෙනවා. ඒ කිව්වේ ජීවත් වෙන්න ඕනෑකම ඇති වෙනවා මොකක් නිසාද මේ පිණ්ඩපාතේ යන නිසා. ඒ නිසා මොකද්ද කරන්න ඕන? අපි පර්වතයකට නැගලා <laughs> ඉනිමග බැඳලා පර්වතයක් උඩට නැගලා ඉනිමග විසික් කරමු. එතකොට මේ වගේම මේ තුන් දෙනා දවසක් මොකද කළේ? ඉනිමගක් හදාගෙන පර්වතයක් උඩට නැගලා ඉනිමග අයින් කරා. දැන් බහින්න විදියක් නැහැ. ඇයි? කෙලෙස් සහිතව මිය යෑමත් දුකක්. ඒ නිසා ජීවිත අපේක්ෂාව අත්හැරලා මේ මාර්ගය වඩන්ට ඕන කියන අදහසින් තමයි මේ විදිහට කළේ. එතකොට ඔන්නෝම තමයි භාවනා කරන්න <laughs> කොහොමද ජීවිත අපේක්ෂාව අත්හැරලා ජීවත් වෙන්න තියෙන කැමැත්ත අත්හැරලා එතකොට මේ තුන් දෙනත් මේ විදිහට <clears throat> ජීවිත අපේක්ෂාව අත්හැරලා අර පර්වතයේ උඩට නැගලා තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න මන භාවනාදිය කළා එතකොට එක මෙතන හිටපු වැඩිමහල්ම කෙනා ඒ කශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදීම වැඩි දවසක් නොගොස් එක රැයක් පහන් වෙනකොට අරිහත්ත්වයටපත් වුණා. අරිහත්ත්වයටපත් වෙලා අභිඥා සහිතව අරිහත්ත්වයටපත් වුණා. එතකොට මේ මුන්වහන්සේ මොකද කරන්නේ? තමන් ගිර්දිපාතිහාර බලයෙන් වෙනත් ප්‍රදේශයකට වැඩම කරලා පිණ්ඩපාතය ගෙනත්ලා ගෙනවිල්ලා අනිත් වික්ෂුන් වහන්සේලා දෙනවට පූජා කරනවා. ඊට මේ අනිත් වික්ෂුන් වහන්සේලා දෙනව කල්පනා කළා දැන් <laughs> උන්වහන්සේගේ වැඩේ කරගෙන ඉවරයි. නේද? දැන් මේ පිණ්ඩපාතයේ වළඳමින් මේ විදියට හිටියොත් අපේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. සාර රහතන් වහන්සේත් කියනවා <clears throat> මේ ඇවැත්නි මම මේ විදිහට පිණ්ඩපාතය ගෙනත් දෙන්න නුඹ වහන්සේලා මේ Brahmacharya කරන්න කියලා. ඉතින් නමුත් අර භික්ෂුන් වහන්සේලා දෙන මේක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා කියනවා ඔබ වහන්සේත් එක කතාවත් අපිට බාධාවක්. <laughs> ඒ නිසා ඔබ වහන්සේ නැවත අපව හමු වෙන්න නොපි පැමිණෙන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. ඒ අනුව ඒ රහතන් වහන්සේ එතනින් නික්මිලා යනවා. ඊට පස්සේ තව දවස් 3ක් විතර යනකොට තව එක්කෙනෙක් තව එක්කෙනෙක් එතනින් අනාගාමීත්වයට පත් වෙනවා. එයාටත් irdipaatihaaraya ආදිය තිබුණා. ඉතින් මේ irdipaatihārya ආදිය තිබුණා. අනාගාමීත්වයටපත් වුණා. ඔහුත් මරණයටපත් වුණා. එතකොට දැන් ඉන්නේ කවුද? සබිය. <laughs> එක්කෙනයි. ඒ තමයි සබිය. එතකොට මේ සබියට උත්සාහ කළා මුකුත්ම එහෙම මාර්ගඵලයක් ලබා ගන්නට බැරි වුණා. එතකොට මේ සබිය <clears throat> දවස් 7ක් 8ක් යනකොට ආහාර නැහැ. මරණයටපත් වුණා. මේ මරණයටපත් වෙලා <clears throat> මේ ගෞතම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරන්ට මේ මනුෂ්‍ය ලෝකේ ඉපදුණු කෙනෙක්. මේ සබියගේ මේ සබිය තෙරුන් වහන්සේගේ උදාන වාක්‍යයේ තියෙන තේර ගාථා ප්‍රධානයේ බොහොම හරවත් ගාථා ටිකක් තියෙන අපි මේ සූත්‍රයේ අවසානයේදී ඒකත් සාකච්ඡා කරමු. ඒතර මේ සබිය පරිභාජකයට දැන් මේ විදිහට මනුස්ස ලෝකේ ඉපදුනා ඉපදුනේ රාජ දේවියකට දාව රාජ දේවියක් හිටියා මේ දේවිය ට ධර්මයේ ඉගෙන ගන්නට ඉඩ අපස්ථාව ලබා දෙන්න ඕන කියලා තම දෙමව්පියන් පරිබ්‍රාජක ආරාමයක නැවැත්තුවා. ඊට පස්සේදී එහිදී යම්කිසි වැරදි හැසිරීමක් නිසාවෙන් මේ මේ රාජ දේවිය ගැබ්බර වුණා. අන්නේ ගැබ්බර වෙලා <clears throat> මේ ඉඳලා මේ පිරිසක් මැද ඉපදුණු නිසා තමයි මේ සබීය කියන නම ලැබිලා තියෙන්නේ. එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ගමන් කරද්දී මහා මාර්ගයේ මහා පිරිසක් මැද ඉපදුණු නිසා තමයි සබීය කියලා කියන්නේ. පේනවනේ ඉපදෙන්නේ මහා පාරේ. ඒ වුණාට ඒ <laughs> ඉපදින තැනින් උපදින ස්ථානයෙන් උපදින විදිහෙන් කෙනෙකුගේ ඉරණම කියන්න බෑ. නේ? තව අපි කේන්දරය බලනවා නේද? එතකොට කේන්දරය බලලා මෙන්න මේ මේ වෙලාවෙ ඉපදුනා මේ මේ වෙලාවෙ ඉපදුණු නිසා මෙන්න මෙහෙම තියනවා කියලා කියනවා. ඒක පරිපූර්ණ වශයෙන් හරියන්නේ නැහැ. ඒ මොකද? අපේ ශාසනය තව තියෙනවානේ. අර දෙනමක් එක මේ බුද්ධ ශාසනයේ නිවන් දකින්නට අරමුණු ඇතිවම ඉපදිච්ච දෙන දෙදෙනෙක් හිටියා. මේ දෙදෙන එකම දවසේ එකම වෙලාවේ එකම මොහොතක ඉපදුණා. එකම දවසේ එකම වෙලාවේ එකම මොහොතක ඉපදුණා. කෙනෙක් රාජ 16ට දාව ඉපදුණා. අනිත් කෙනා රාජ දේවියට දාව ඉපදුණා. එතකොට දෙන්න එක වෙලා ඉපදුණු නිසා එකක් වෙන්නේමයි. එහෙමුනේ නෑ. එතකොට රාජ 16ගේ පුතුණුවන්ට ලැබුණේ 16ගේ පුතුණුවෙකුට ලැබෙන සැලකිලි. නමුත් රාජකුමාරයට එහෙම නෙමෙයි. මේ වගේ උපදින වෙලාවෙන් උපදින ස්ථානයේ කෙනෙකුගේ ඉරනම මේකයි කියලා කීම අපහසුයි. ඇයි කර්ම නානත්වය කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. නිසා. හොඳයි. එතකොට මෙන්න මේ නිසා තමයි සබිය කියලා නම් බැඳුනේ. කුමක් නිසාද? මහා පිරිසක් මැද ඉපදුණු නිසා. හොඳයි. එතකොට දැන් අර සබියත් එක්ක තුන් දෙනෙක් හිටියේ තව දෙන්නෙක් හිටියනේ. ඒ දෙන්නගේ එක්කෙනෙක් රහත් වුණා. අනිත් කෙනා අනාගාමී වුණා. එයාටත් අභිඥා තියෙනවා. එතකොට දැන් මෙන්න මෙතන සඳහන් කරනවා තේන කෝපන සමයේන සබියස්ස පරිබ්බාජකස්ස පුරාණ ලෝහිතාය දේවතාය පඤ්ඤා උදිට්ඨා හොಂತಿ මේ පුරාණ ඥාති දෙවි කෙනෙක් මේ ප්‍රශ්න ටික සබියට ඉගැන්වුවාලු මොන ඉස්සරහට කතා කරන මේ ප්‍රශ්න ටික සබියට ඉගැන්වුවාලු කවුද පුරාණ ඥාති දෙවි කෙනෙක් එතකොට මේ සබිය ඊට පස්සේදී දැන් මේ මහා මේ විදියට මහ පිරිසක් මැද මහපාර ඉපදුනාට මෙයා හොඳට ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන මෙයත් එක්ක වාද කරන්න කිසිවෙක් ඉඳලා නැහැ ඒ සමය තුල. එතකොට මහා වාද කරන්නන් අතර මහා ශ්‍රේෂ්ඨයෙක් තමයි මේ සබිය කියලා කියන්නේ. එතකොට මොහු රජගහ නුවර ආරාමයක් කරවාගෙන බොහෝ ශිෂ්‍යයන්ට උගන්වමින් හිටපු කෙනෙක් තමයි මේ සබිය. එතකොට මෙන්න මේ සබිය දවසක් නිින්දට ගිහිල්ලා ඉන්න වෙලාවේ එක්තරා දෙවි කෙනෙක් ඇවිදින්න මහා ආලෝකයක් ඇතිව එක්තරා දෙවි කෙනෙක් ඇවිදින්නලා <clears throat> මේ සබියට මේ මේ ප්‍රශ්න වගේක් උගන්වනවා. <laughs> අපිටත් හොඳයි දෙවි කෙනෙක් ඇවිල්ලා මේ වගේ ප්‍රශ්න ටිකක් උගන්වනවා නම් එතකොට <clears throat> මෙතන තියෙන පුරාණ ලෝහිතාය පුරාණ සලෝහිතාය කියලා වචනයක් පුරාණ සලෝහිතාය දේවතාය පඤ්ඤා උදිට්ඨා හොಂತಿ. එතකොට පුරාණ සලෝහිතාය කියලා කියන්නේ දැන් අර දවසක් බලනවා අර අනාගාමී උන <clears throat> අනාගාමීත්වයටපත් උන මේ බ්‍රහ්මයා බලන මට මේ වගේ මහා අනුභවයක් ඇති උනේ කොහොමද? එන්නේ ඒලාවේ නැවතත් සිහිපත් කරනකොට මොකද මේ නැවතත් සිහිපත් කරනකොට ආත්මය ආවර්ජනා කරලා බලනකොට එයාට එයා දකිනවා මේ යාළුව තුන්දෙනෙක් එක්ක මෙහෙම භාවනා කරලා ඒ කළ පුණ්‍යානුභාවය නිසා තමයි මේ මහා අනුභවයක් ඇති ඉපදුනේ කියලා. ඒ නිසා දැන් ඔහුට ඔහු දකිනවා මේ සබිය තාම මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා. නමුත් ඔහු දන්නේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා ඒ නිසා පිහිට වෙන්න ඕන කියන අදහස ඇති කරගෙන මේ <clears throat> තමයි මේ කවුද එන්නේ? සබියගේ යාළුවා තමයි මේ එන්නේ. එතකොට ඒකයි මේ සඳහන් කරන්නේ පුරාණ සලෝහිතාය ලේ නෑ ඒක. <laughs> දේවතාය පඤ්ඤා උදිට්ඨා හොಂತಿ. යෝතේ සභිය සමනෝවා බ්‍රාහ්මනෝවා ඉමේ පඤ්ඤේ පුට්ටෝ ව්‍යාකරෝති තස්ස සම්තිගේ පරි බ්‍රහ්මචරියං චරේයාසීති මේ දෙවියෝ කියනවා මේ සභියට සභිය මෙන්න මේ ප්‍රශ්න ටික ගිහිල්ලා යම් ශ්‍රමණයෙක් ඉන්නවනම් යම් බ්‍රාහ්මණයෙක් ඉන්නවනම් ඒ අයගෙන් මේ ප්‍රශ්න ටික ගිහිල්ලා අහන්න ඕන. අහලා තස්ස සාන්තිකේ බ්‍රහ්මචරියං චරය. කවුරු හරි මේක මනාලෙස උත්තර දුන්නොත් මේ ප්‍රශ්න ටිකට එතන භ්‍රමචර්යාවට සුදුසුයි කියලා කියනවා. එතකොට <clears throat> අතකෝ සබ්යෝ පරිභාජකෝ තස්සා දේවතාය සම්තිකේතේ පඤ්ඤේ උග්ගහිත්වා යේතේ සමන බ්‍රාහ්මනා සංඝීගනෝ ගනිනෝ ගනාචරියෝ ඥාතා යසස්සිනෝ තිත්තකරා සාදු සම්මතා බහුජනස්ස. ඉතින් මේ සබිය මේ దేవතාව උගන්වපු ප්‍රශ්න ටිකත් ඉගෙනගෙන දැන් යනවා <clears throat> සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට යනවා. කවුද පිරිවර පිරිවර තියාගෙන ශිෂ්‍යයන්ට මේ ධර්මයේ කියලා දෙන සියලුම පරිබ්‍රාජකයන් ළඟට යනවා. ගිහිල්ලා මේ මිනිස්සුන් විසින් සාදු සම්මත කරගත්ත මෙහා බොහොම හොඳ කෙනෙක් කියලා සම්මත කරගත්තු යම් ආචාර්යවරයෙක් ඉන්නවද ඒ සියලු ආචාර්යවරුන් ළඟට යනවා ගිහිල්ලා ඉවර වෙලා <clears throat> සෙය්‍යති දං මොන වගේ ආචාර්යවරුන් ළඟට යන්නේ පුරාණ කස්සපෝ මක්කලී කෝසාලෝ අජිත කේසකම්බලෝ පකුද කච්චායනෝ සංජය බෙල්ලට්ටි පුත්තු නිගණ්ඨ නාද පුත්තු තේ උපසංකමිත්වා තේ පඤ්ඤං පුච්චති. ඒ අය ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න අහනවා. මේ සත් සාත්‍රුන් වහන්සේ. මේ අයගේ අමුතු අමුතු ඉගැන්වීම් නැතිුනේ නේද? එතකොට කවුද එක්කෙනෙක් තමයි පුරාණ කශ්‍යප මක්කලි ගෝසාල ඒ වගේම අජිත්ත කේසකම්බල මේ අජිත කේස කම්බල කියලා කියන්නේ මේ කෙස් වලින් කරන ලද කම්බිලියාවක් පුරවගෙන හිටියා. එයාගේ නම තමයි අජිත කේස කම්බිලියාවක් පුරවන් හිටපු නිසා අජිත කේස. එහෙම තමයි පුරාණ වූ කශ්‍යපෝ කියලා කියන්නේ. කශ්‍යප කියලා කියන්නේ එයාගේ ගෝත්‍රය. පුරාණ තමයි එයාගේ නම. එතකොට මක්කලි ගෝසාල කියලා කියන්නේ යාගේ කුලය ගෝසාල මක්කලි කියලා කියන්නේ යාගේ නම. ඒකට මේකට කතා තියෙන යෝ කිව්වොත් එහෙනම් ගොඩක් වෙලා යනවා. එතකොට පකුද කච්චායනෝ සංජය බෙල්ලට්ටි පුත්තෝ නිගණ්ඨනාද පුත්තෝ මේ අය ළඟට යනවා. මේ සස්සාතුරුන් ළඟට යනවා. තේ උපසංකමිත්වා තේ පඤ්ඤේ පුච්චති. මේ සබිය ඒ අය ළඟට ගිහිල්ලා අර దేవතාව උගන්වපු ප්‍රශ්න අහන. තේ සබියේන පරිබ්බාජකේන පඤ්ඤේ පුට්ටා න සම්මා සම්පායන්ති අසම්පායන්තා කෝපංච දෝසංච අපච්චයන්ත අපච්චයන්ච පාතු කරුන්ති. එතකොට මේ සබිය ගිහිල්ලා මේ ප්‍රශ්න අහනකොට මොකද ඒ අය කරන්නේ තේ සබියේන පරිබ්බාජකේන න සම්පායන්ති මේ සබිය අහන ප්‍රශ්නවලට සකස් සකසල පිළිතුරක් දෙන්නේ නැහැ අසම්පා අසම්පායන්ත කෝපංච දෝසංච මේ පිළිතුරු දෙන්නෙත් නැහැ එහෙනම් මොකද්ද කරන්නේ කෝපයේද දෝෂයේද අප අපච්චයංච කෝපය මේ හිතුනුත් පෙන්නනවා ඉරියව්වෙනුනුත් පෙන්නනවා ඒ කියන්නේ හිතුනුත් කෝපය ඇති කරගෙන ඒක ඉරියව් වලිනුත් පෙන්නලා <clears throat> මේ සබියට මේ ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ <laughs> එතකොට පාතු කරොන්ති මේ මේ මේ ශාස්ත්‍රූවරුන්කද කරන්නේ මේ සබියට කෝපයෙන් දේශයෙන් මේ <laughs> ඉරියව් වලින් මේ ඔහුට අමනාපය පළ කරනවා. අපිච්ච සබියංච පරිභාජකං පටිපුච්ඡanti අතකෝ සබියස පරිභාජකස ඒතද හෝසි යේකෝතේ භුන්තා සමන බ්‍රාහ්මනෝ සංඝී ගනෝ ගනිනෝ ගනාචරියෝ ඥාතා යසසිනෝ තිත්තකරා සාදු සම්මතා බහුජනස්ස සෙය්‍යතිදං දැන් මේ පුරාණ මේ අජි සබියට මෙහෙම හිතෙනවා. දැන් මේ අය ප්‍රශ්න අහන්න දෙන්නෙත් නැහැ. ඉතින් මේ අය තමයි මේ බොහෝ පිරිසකට ශිල්ප ශාස්ත්‍ර උගන්වමින් මේ සාදු සම්මතව බොහෝ ජනයාගේ යහපතයි කියලා සම්මත කරගෙන ඉන්නේ මේ උදවිය. ඉතින් ඒ අය ළඟට ගිහිල්ලා මට මේ ප්‍රශ්නේ අහන්න දෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ මෙයා පරිබ්‍රාජකයෙක්නේ. පරිබ්‍රාජකයෙක් කියලා කියන්නේ මේ යම්කිසි දහමක් විශ්වාස කරගෙන පරිබ්‍රාජකයෙක් හැටියට ජීවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ ගිහි ගෙයින් නික්මෙන් වෙලා වාසය කරන කෙනෙක්. හොඳයි. එතකොට එයාට හිතෙනවා අඩුම තරමේ මේ මේ උදවිය මේ ප්‍රශ්නය මට කතා කරන්නවත් දෙන්නේ නැහැ. අතකෝ සභ්‍යාස පරිප්පාජකස ඒතද හෝති පරි මේ සභියට මෙන්න මෙහෙම හිතෙනවා කොහොමද අයම්පි සමනෝ ගෝතමෝ සංඝී චේව ගණීච ගණාචරියෝච ඥාතෝ යසස්සී තිත්තකරෝ සාදු සම්මුතෝ බහුජනස්ස යන්නෝනාහං සමනං ගෝතමං උපසංකමිත්වා ඉමේ පඤ්ඤේ පුච්චයන්ති. ඒතර සබියට හිතෙනවා එක සැරයක් හිතෙනවා මම මේ ඔක්කොම ඇතහැරලා ගිහිල්ලා මම මේ ඔක්කොම ඇතෑරලා ගිහිල්ලා ගිහි ගෙදර වාසය කිරීම සුදුසුයි. ඇයි නෑ ඉතින් ප්‍රශ්නේ විසඳ ගන්න කෙනෙක් නෑ. ඒ නිසා සබියට හිතෙනවා නෑ මේ ඔක්කොම වැඩක් නෑ. ඒ නිසා මේක අත්හැරලා ගිහිල්ලා මේ පරිබ්‍රාජක ජීවිතය අත්හැරලා ගිහි ගෙදර ගිහිල්ලා වාසය කිරීම සුදුසුයි. එහෙම හිතෙනකොට මෙහෙමත් හිතෙනවා. කොහොමද මේ ගෝතම ගෞතමයන් වහන්සේ එතකොට එයා බුදු කෙනෙක් කියලා දන්නේ හැබැයි මේ ගෞතමයන් වහන්සේත් බොහෝ පිරිස ඉන්නවා බොහෝ මිනිස්සු සාදු සම්මත කරගෙන තියෙනවා. හොඳ දෙයක් උගන්වනවා යහපත් දේ කියලා දෙනවා කියලා බොහෝ පිරිස විසින් සාදු සම්මත කරගෙන ඉන්නවා. අන්නේ ඒ ගෞතමයන් වහන්සේ ළඟට ගියා නම් හරි. එහෙම හිතනකොට අතකෝ සබියස පරිප්පාජකස ඒත දෝසි. එහෙම හිතනවත් එක මෙහෙමත් හිතෙනවා. කොහොමද? යේපිකෝතේ බොන්තා සමන <clears throat> බ්‍රාහ්මනෝ චින්නා බුද්ධා මහල්ලක අද්ධා අද්ධාගත. එයාට හිතෙනවා මෙහෙම. අර සස්සාස්ත්‍රුන් වහන්සේලත් බොහෝම වයසට ගිය උදවිය. වයෝවෘද්ධ වුණ උදවිය. ඉතින් ඒ අයටත් බැරි නම් මගේ මේ ප්‍රශ්නේ විසඳන්න මේ අලුත මහන වුණ තාම තරුණ වයසේ මධ්‍යම වයසේ ජීවත් වෙන මේ ගෞතමයන් වහන්සේට කොහොමත් මේක බෑ. එතකොට තාම ප්‍රශ්න ටික මොකද්ද කියලා දන්නේ නැහැ නේද? එතකොට එහෙම හිතෙනකොටම මෙහෙමත් හිතෙනවා. කොහොමද? නෑ මම මෙහෙම හිතන්න හොඳ නෑ. කොහොමද? ඒ ඒ උතුමන් වහන්සේ මෙහෙම තරුණ කෙනෙක්. ඒ නිසා තාම පැවිදි වෙලා වැඩි කල නැහැ. එහෙම කියලා අව탁ෂීරුවෙන් හිතන්න හොඳ නැහැ. ඒ නිසා <clears throat> එයා ඒ ගෞතමයන් වහන්සේට මහා 이르දි තියෙනවා. මහා ආනුභාව තියෙනවා. ඒ නිසා හෝති මහානුභාව මහිද්దికා හෝති මහානුභාව යන්නෝනාහං සම සමනං ගෝතමං උපසංකමිත්වා ඉමේ පඤ්ඤේ පුච්චේයන්ති. ඒ මහානුභාව සම්පන්න ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න අහන්න ඕනි කියලා අපෝ හිතෙනවා. දැන් ඉස්සෙල්ලා හිතුණා <laughs> මේ මෙච්චර වයසට ගියපු වයෝවෘද වුණ මේ සස්සාතුරුන් වරුන්ටත් බැරි නම් කොහොමද මේ තරුණ වැඩි කාලයක් නැහැ පැවිදිත් වෙලා. ඉතින් එහෙම වූ ගෞතමයන් වහන්සේට මේක විසඳන්න බෑ. එහෙම හිතනකොට තව හිතුවිල්ලක් ආව කොහොමද එහෙම හිතන්න හොඳ නැහැ. එහෙම පහත් කොට සලකන්න හොඳ නැහැ. ඇයි මහා 이르දි තියනවා කියලා, මහා අනුභව තියනවා කියලා සම්මත කරගෙන තියනවා. කවුරු විසින්ද? සමාජයේ විසින් සම්මත බලන්න මේ එතකොට අර ඇයි මේ තාම හිත පිට යන්නේ නැත්තේ වෙන බුද්ධ ශාසනයක මේ මේ බුදු කෙනෙක්ගේ ශාසනයක ಗುಣධර්ම පුරපු නිසා තාම අර බුදුහාමුදුරුවෝ ගැන එන අදහස බිවිල ඡේදනය වෙලා යන්නේ එතකොට අතකෝ සබියෝ පරිභාජකෝ යේන රාජගහං තේන තේන චාරිකම් පක්ඛාමි අනුපුබ්බේන චාරිකං චරමානෝ යේන රාජගහං වේලුවණං කලන්දක නිවාපෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්තා භගවන්තං සද්දින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදේ න මේ භාග්‍යවතුන් වහන්සේ හම්බ ඕනි කියලා. එතකොට මේ සබිය පරිබ්‍රාජකයා මේ රජගහ නුවර බලා පිටත් වුණා. එම් පිටත් වෙලා පිළිවෙලින් ගමන් කරලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණුණා. එතනට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතු කතා කරලා එකත් පසකින් හිඳගත්තා. එකත් පසකින් හිඳගත්තු සබිය පරිබ්‍රාජකයා භගවන්තං ගාථාය අජ්ජභාසී භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ ගාථාවන් ටික කීවා. හොඳ දැන් තමයි ප්‍රශ්නේ. කංකී විචිකිච්චි ආගමං පඤ්ඤේ පුච්චිතුං අභික්ඛමානෝ තේසන්ත කරෝ බවාහි පඤ්ඤේ මේ පුට්ටෝ අනුපුබ්බං අනුධම්මං ව්‍යාකරේහි මේ මොකද්ද මේ කියන්නේ කංකී විචිකිච්චි ආගම ස්වාමීනි මට සැකයක් තියෙනවා සැකයක් තියෙන නිසා මොකද්ද තියෙන්නේ සැකයක් ඇති වුනහම ඇති වෙන තව එකක් තියෙනවා මොකද්ද තියෙන්නේ සැකයක් ඇති වුණු ගමන්ම තව එකක් තියෙනවා සැක ඇති වෙලා තියෙනවද ජීවිතේ <laughs> සැක ඇති වෙලා තියෙනවා ඒවා සැකයක් ඇති වෙනකොට මොකද්ද? අන්න එතකොට එක අරමුණක පිහිටන්න බැරි කමක් එනවා. ඒකට තමයි කියන්නේ විචිකිච්ඡාව කියලා. කියනවා විචිකිච්ඡාව කියලා කියන්නේ ඒකට. කංකී කියන සැකයක් මොකක් හරි පිළිබඳව ඇති වුණු ගමන්ම ඒත් එක්කම පහළ වෙන එකක් තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා සාමීනි මට සැකයක් තියෙනවා. ඒ විචිකිච්ඡාවක් තියෙනවා. සැකය නිසා ඇතිවෙච්ච විචිකිච්ඡාවක් තියෙනවා. ඒ නිසා <clears throat> පඤ්ඤේ පුච්චිතුං අභික්කමානෝ මම බොහෝම කැමැත්තෙන් බලාපොරොත්තු එකකින් ආවේ මේ ප්‍රශ්න ටික ඔබ වහන්සේගෙන් විමසන්න. තේසන්ත කරෝ බවාහි පඤ්ඤේ මේ පුට්ටෝ සාමීනි uh, uh, විමසන පැනවලට ප්‍රශ්නය අවසාන කරන්නේ ලෙස. ඒ කියන්නේ මැදි අනිත් අය අහන්නවත් අවසර දුන්නේ එතකොට ඒ නිසා කියනවා සාමීනි මේ ප්‍රශ්නේ මට අවසාන කරලා දෙන්න. මේ තේසාන්තකරෝ බවාහි පඤ්ඤේ මේ පුට්ඨෝ මම බොහෝම බලාපොරොත්තුෙන් ආවේ මේ භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න ටික මේ අවසන් කරලා දෙයි කියලා. අනුකූපං අනුදම්මං ව්‍යාකරේහි මේ මම අහන ප්‍රශ්න ටිකට භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලට අනුකුබ්බං පිළිවෙලට අනුධම්මා පිළිවෙල ධර්ම ධර්මයේ පිළිවෙලි ව්‍යාකරෝහි දේශනා කරන සේක්වා මොකද්ද ප්‍රශ්නේ මේ සබිය අහන ප්‍රශ්න 20ක් කීයක් අහනවද ප්‍රශ්න 20ක් අහනවා ગાථා පහකින්. භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා ગાථා 20කින්. <laughs> එතකොට දුරතෝ ආගතෝසි සබියා පඤ්ඤේ පුච්චිතුං අභික්කමානෝ ඔව් සබිය ඔබ දුර ඉඳලම ආවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා සබිය ඔබ දුර ඉඳලම ආවේ බොහොම බලාපොරොත්තු ඇතිව මොකක්ද දුරතෝ ආගතෝ සබියා බොහෝම දුර ඉඳලා සබියෝ භාවේ අභික්කමානෝ පඤ්ඤේ කුච්චිතෝ මේ ප්‍රශ්න අහන්න තියෙන කැමැත්ත නිසා බොහෝ දුර ඉඳලා ආවේ. එතකොට තේසන්ත කරෝ භවාමි පුට්ටෝ. මේ ප්‍රශ්න මම කෙලවරට විසඳලා දෙනවා. අනුපුබ්බං අනුධම්මං ව්‍යාකරෝමි තේ. මම පිළිවෙලට පිළිවෙලට පිළිවෙලට ධර්මය දේශනා කරනවා ඔය ප්‍රශ්නේ අහන්න කියලා කියනවා කුච්චමං සබියේ පඤ්ඤං යංකින්චි මනසිච්ච ඉච්ඡසි සබිය ඔබගේ හිතේ යම් විදිහකට ප්‍රශ්නය තියෙනවද කැමැති පරිද්දකින් ප්‍රශ්නය අහන්න කියලා කියනවා තස්ස තස්සේව පඤ්ඤස්ස අහං අත්තං කරෝමිතේ ඔබ අහන අහන ප්‍රශ්නයට මම අර්ථය කියලා දෙනවා සබිය කියලා කියනවා <clears throat> එතකොට මෙහෙම කියනකොට සබියට පුදුම සතුටක් ඇති වෙන ඇයි? ඇයි ඒ සතුට වෙන්නේ? දැන් අනිත් අය අවස්ථාවක් දුන්නේ නැහැ. හොඳයි. අතකෝ සබියස පරිප්පාජකස ඒත දෝහෝසි. සබියට මෙන්න මෙහෙම හිතනවලු. අච්චරියං වත බොහෝ අබ්බූතං වත බොහෝ අයං වතාහං අඤ්ඤේසු සමන බ්‍රාහ්මණේසු ඕකා සම්ප මත්තම්පි අනලත්තං. මම අනිත් කිසිම කෙනෙක්ගෙන් අල්ප මාත්‍රයක් ඉඩ ඉඩ ලැබුවේ නැහැ. එහෙම වුණාට තම්මේ ඉදන් සමනේන ගෝතමේන මේ ගෞතමයන් වහන්සේගෙන් ඕකාසං කතන්ති අත්තමනෝ පමෝදිතෝ මේ ගෞතමයන් වහන්සේගෙන් මට අවසර ලැබුණා කියලා උදග්ගෝ හිතත් පිනා ගිහිල්ලා කයත් පිනා ගිහිල්ලා දැන් සබියට බොහොම සතුටුයි. ඔන්න දැන් සබිය ප්‍රශ්නේ අහනවා මොකද්ද කිං පත්තින මාහු බික්ඛුණං සෝරතං කේන කතංච දන්තමාහු බුද්ධෝති කතං පවුච්චති පුට්ඨෝ මේ භගවා ව්‍යාකරෝහි න ප්‍රශ්න හතරක් මේකේ තියෙනවා මොකද්ද කිං පත්තින මාහු බික්ඛුණං භික්ෂුව කියන්නේ කවර ප්‍රතිපත්තියකට පැමුණුණු කෙනෙක්ද පළවෙනි ප්‍රශ්නේ මොකද්ද භික්ෂුව කියන්නේ කවර ප්‍රතිපත්තියකට පැමුණුණු කෙනෙක්ද? සෝරතං කේන සෝරත කියලා කියන්නේ මනස සාන්ත ගති ඇති කියන එක. එතකොට කවුරු කාටද කවුද මනස සාන්ත ගති ඇති කෙනා? දෙවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ තුන්වෙනි එක කතංච දන්ත මාහු කවුද මනාලෙස දැමුණු කෙනා බුද්ධෝති කතං පෞච්චති බුද්ධ කියලා කියන්නේ කාටද කියලා අහන ප්‍රශ්න හතරක් අහන මොකක්ද අහන ප්‍රශ්න හතර කුමන ප්‍රතිපත්තියට පැමුණු කෙනාටද භික්ෂුව කියලා කියන්නේ සෝරත කියලා කියන්නේ. සෝරත කියන්නේ මොකක්ද? මනා සාන්ත ගතියති. කෙනා කවුද? කතංච දන්ත මාහු මනා දැමුණු කෙනා කවුද? බුද්ධෝති කතම් පෞච්චති. මේ බුද්ධ කියලා කියන්නේ කාටද කියලා අහනවා. පුට්ටෝ මේ භගවා ව්‍යාකරෙහි මෙන්න මේ ප්‍රශ්න ටිකට සාමීන් භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙන්න කියලා කියනවා. බුදුහාඳුරෝ උත්තර පිළිවදන් දෙනවා පජ්ජේන කතේන අත්තනා පරිනිබ්බාන ගතෝ විතින්න කංකෝ විභවංච භවංච විපහාය බුසිතවා කීන පුනබ්භවෝ ස භික්ඛු භික්ෂුව කියන එකට භාග්‍යවතුන් වහන්සේ දීපු අර්ථය මොකක්ද කංකෝ කියලා කියන්නේ සැකය. එතකොට විතින්න කංකෝ සැකය දුරු කරන ලද. පජ්ජේන කතේ නාත්තනා තමා විසින් කරන ලද ක්‍රියාව ක්‍රියා නිසා සැකය දුරු කරන ලද පරිනිබ්බාන ගතෝ පිරිනිවන්නට නිවනට පැමිණුණා. විභවංච භවංච විපහාය දැන් භව විභව කියලා දෙකක් තියෙනවානේ අහලා තියෙනවා මේ භවංච විභවංච විපහාය මේ භව විභව කියන දෙක අත්හැරලා භව විභව කියලා කියන්නේ දැන් විපතක් ආවහම අපිට මොකද්ද තියෙන්නේ මොන විපතක් ආවහම මොකද්ද තියෙන්නේ ආ එතකොට සම්පතක් ඇති වුණාම ඊට පස්සේ හානියක් පැමුණා. <laughs> මෙන්න මේ කාරණා වල සාමාන්‍ය මිනිස්සයා සෙලවීමට සැලීමටපත් වෙනවා මොනවද විපතක් පැමුණාම සම්පතක් පැමුණාම හානියක් වුණාම දියුණුවක් ඇති වුණාම වෙනසීමක් සිද්ධ වුණාම ඒ වගේම තමන්ගේ හිතට සදාකාලික මේක පවතිනවා කියලා අදහසක් ඇති වුණොත් ඒ වගේම පව් පිළිබඳව පින් පිළිබඳව මේ සියලු සත්‍යයන්ගේ සෙලවීම් සහිතයි. ඒ කියන්නේ මෙන්න මේ ටික මේ නිසා තමයි භව විභව කියන දැන් අර මේ අෂ්ටලෝක ධර්ම ආ අෂ්ටලෝක ධර්මම නෙවෙයි දැන් අෂ්ටලෝක ධර්මත් මේක තුලට දාන්න පුළුවන්. මේ පව්පින් <clears throat> පව්පින් පිළිබඳවත් මේ පුහුදුන් සත්‍යෝ සෙලවෙන ගති වලින් යුක්තයි. සෙලවෙන ගති වලින් කියලා කියන්නේ පව්පින් නිසා භවය සකස් වෙනවා. භව විභව කියලා භව විභව කියන දෙක මෙන්න මේ කාරණා ටික නිසා තමයි ඇති වෙන්නේ. මොකද්ද? විපත්, සම්පත්, හානි, දියුණුව, වෙනසීම සදා පැවැත්ම පව්පින් කියන මෙන්න මේ කාරණා නිසා. එතකොට කවුරු හරි කෙනෙක් තමා කරන ලද ක්‍රියාව නිසා මෙන්න මේවෙන් සෙලවෙන්නේ නැත්නම් මොන වගේද විපතිදි කම්පා වෙන්නේ නැත්නම් සම්පත්වලදී කම්පා වෙන්නේ නැත්නම් හානියක් පැවුණාම කම්පා වෙන්නේ නැත්නම් දියුණුවක් ඇති වුණාම <laughs> දිනුවක් ඇතුණාම අපිට මොකද කරන්නේ? ආ එහෙම සතුටක් නැත්නම් යම් කිසි වෙනසීමක් ඇති වුණාම කම්පාවක් නැත්නම් සදා පැවැත්ම කියලා එකක් හිතේ හිතේ නැත්නම් ඒ වගේම පව්පින් කියලා මේ පව්පින් කියලා එහෙම ඒ ඒවා පිළිබඳව සැලීමක් නැත්නම් අන්නේයට කියනවා විභවංච භවංච විපහාය භව විභව කියන මේ දෙකම අයින් කළා කියලා. වුසිතවා කීන කීන කුණක් භවෝස බික්කු. වුසිතවා ඒ කියන්නේ බඹසර වැසලා ඉවරයි. දැන් මේ <laughs> පවුපින් දෙකම අත්හැරෙන්නේ අරිහත් මාර්ග ඥානයේ. එතකොට මේ එතකොට මේ කාටද භික්ෂුව කියලා කියන්නේ කීන පුනබ්භවෝ පුනබ්භවය නැති කරපු කෙනාට තේරුණා? ඒතර භික්ෂුව කියලා කියන්නේ කාටද? ඔව්. මේව තුලින් ස්වාමීන් අර අර කරුණු තුලින්. ඔව්. ඒ ඒ ඒවට සැලීමක් නැහැ. නැති නිසා තමයි පුනර්භවය නැත්තේ. නැත්තේ. ඔව්. එතකොට එහෙම ඒ නිසා මෙන්න මේ කෙනාට තමයි භික්ෂුව කියලා කියන්නේ. එතකොට දැන් මේ ඇයි අපිට භික්ෂුව කියලා කියන්නේ? ඇයි මේ ඔක්කොම සැලෙනවා. ඇයි භික්ෂුව කියලා කියන්නේ? එතකොට මහා ඒ මගට පිළිපන්න නිසා. තේරුණා? එතකොට දැන් පළවෙනියට ඇහුවේ මේ සබි අහන්නේ පළවෙනියටම භික්ෂුව කියන්නේ කාටද කියලා. හොඳයි. අන්න හරි. රහතන් වහන්සේට තමයි භික්ෂුව කියලා කියන්නේ. ඇත්තටම බය ෂය කළා කියන අර්ථය තමයි භික්ෂුව කියලා කියන්නේ. බය ෂය කළා කියලා කියන්නේ මොන බයද? සසර බිය ෂය කරපු කෙනාට. එතකොට එතකොට දැන් මේ භික්ෂුව කියලා කියන්නේ සසර බිය දුරු කරන්න පිවිසුණු මාර්ගයට පිවිසුණු දෙවියට කියනවා භික්ෂුව කියලා. හොඳයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ ඇහුවේ සෝරත කියන්නේ කාටද කියලා. සබ්බත් උපෙක්ඛෝ සතිමා න සෝ හිංසති කිංචි සබ්බ ලෝකේ තින්නෝ සමනෝ අනාවිලෝ උස්සදා යස්ස න සම්ති සෝරතෝසෝ මෙන්න මේ <clears throat> සබ්බත් උපෙක්කෝ දැන් මේ සබ්බත් කියලා කියන්නේ සියල්ල පිළිබඳවම උපෙක්කෝ සතිමා උපේක්ෂාවෙන් යුක්තයි සිහියෙන් යුක්තයි ඒකට දැන් සියල්ල කියලා කියන්නේ මොකේද සාසනේ සියල්ල කියන්නේ මොකේද සියල්ල කියලා කියන්නේ ඇසත් රූපයත් කනත් ශබ්දයත් නහසයත් ගඳ සුවඳත් දිවත් රසයත් ශරීරයත් ස්පර්ශයත් මනසත් ධර්මයත් එතනින් එහාට සියල්ලක් තියෙනවද හිතලා කියන්න බලන්න <laughs> තියෙනවද එයින් එහාට කියන්නේ ආයතන 12 ඒකට තමයි කියන්නේ මොකක් කියලාද? සියල්ල. එතනින් එහාට අපේ සාසනේ සියල්ල කියලා එකක් නෑ. හොයන්නත් බෑ. හිතලා බලන්න එහෙම එතනින් එහාට එකක් තියනවද සියල්ල කියලා. <laughs> ඇහැට පේන රූපය තමයි සියල්ල. කනට ඇහෙන ශබ්දය තමයි මේ මේ ආයතන හයත් බාහිර ආයතන හයත් බාහිර ආයතන ටිකක් තමයි සියල්ල කියලා කියන්නේ එන් එහාට සියල්ලක් නැහැ. එතකොට සබ්බත්ත උපෙක්ඛෝ. එතකොට මේ උපේක්ෂාවට පැමිණෙන්න ඕන සබ්බත්ත. සියල්ලගේම උපේක්ෂාවට පැමිණෙන්න ඕන. කවුරු වෙන්න නන්ද? සෝරත වෙන්න. එතකොට අපි ඉන්නෝනේ සෝරත හාමුදුරුව නේද? ටිකක් සැර වුණාද? <laughs> හාමුදුරුව සෝරත. සෝරත කියන්නේ මොකටද? සාන්ත පැවතුම් ඇති. <laughs> එතකොට <clears throat> සබ්බත් උපේක්ඛෝ සතිමා සියල්ල පිළිබඳ උපේක්ෂාවක් තියෙනවා. හැබැයි ඒ වගේම සතියෙන් යුක්තයි. සතියෙන් යුක්ත නැතුව සියල්ල පිළිබඳ උපේක්ෂාවකට පැමිණෙන්න බෑ. ඒතර සියල්ල කිව්වේ මොනවද? ඇසත්, රූපයත්, කනත්, ශබ්දයත්, නහසයත්, ගඳ සුවඳත් දිවත් රසයත් ශරීරයත් ස්පර්ශයත් මනසත් ධර්මත් කියන මෙතනින් එහාට සියල්ලක් නැහැ. හිතුවත් හිතන්න බෑ. ඒ හිතන එකක් ධර්මයක් නේ. තේරෙනවද? මන එතකොට මනසත් ධර්මයක්. එතනින් එහාට සියල්ල කියලා එකක් දක්වන්න බෑ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි කවුරු හරි කෙනෙක් මෙතනින් එහාට සියල්ල මේක නෙවෙයි සියල්ල සිය වෙන එකක් කියලා කියනවා නම් ඒක වචන මාත්‍රයක් විතරයි. ඇයි? එහෙම දෙයක් සත්‍ය වශයෙන්ම නැති නිසා. හොඳයි. ඒ වගේම න සෝ හිංසති කිංචි සබ්බ ලෝකේ මෙන්න මේ සියල්ල පිළිබඳවම අනිත්‍ය සංකල්පයෙන් අනිත්‍යානුපස්සීව උපේක්ඛා සති උපේක්ෂාව ඇති කරගෙන සිහියෙන් යුක්තව සිටිනවා නම් මොන සියල්ල පිළිබඳවද? ඇසට ගෝචර වන රූපය පිළිබඳව. කනට ඇහෙන ශබ්දය පිළිබඳව. නහසයට ගෝචර වන ගඳ සුවඳ පිළිබඳව. ඒ වගේම දිවට ගෝචර වන රසය පිළිබඳව. අද නම් ලුණුත් නෑ <laughs> නේද? <laughs> එතකොට උපේක්ෂාව නෑ එතකොට තියෙන අපේක්ෂාව නේද? එතකොට මෙන්න මේ ආයතන 6 පිළිබඳව උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් සිහිය තියෙනවා නම් විතරයි. සිහිය ගිලිහුනහම මේ ආයතන පිළිබඳව ඇති වෙන්නේ මොකක්ද? අපේක්ෂාව. හරියට උදාහරණයකට කියනවා නම් මකුළුවෙක් ඉන්න. ඌ කොහොමද ඉන්නේ? දැලක් ඇදගෙන මැදට වෙලා ඉන්න. මොකද්ද බලාපොරොත්තු? දැලේ සතික් පටලයට කන්නේ ඉන්නේ නේ. අන්න ඒ වගේ මේ සත්වයෝ මේ දැල ඇදගෙන ආයතන දැල ඇදගෙන මැදට වෙලා ඉන්නවා. මොකක් වෙන කන්නේ? ආ ගොදුරක් වෙන කන්නේ. ගොදුර ආපු ගමන්ම ඒ සත්‍ය මොකද දැන් හිතමු අර මම මකුළු දැලේ මැස්සෙක් කැවිලා පැටලවුණා. මකුළු මොකද කරන්නේ? ආ, ඒ පැත්තට ඇදීලා යනවා. අන්න ඒ වගේ මේ අපිත් මොකද කරන්නේ? ඇහැට ලස්සන රූපයක් ගැටුණොත් මොකද වෙන්නේ? එතෙන්ට ඇදිලා යනවා. ඇහැට ප්‍රිය හෝ අප්‍රිය රූපයක් ගැටුණු ගම අප්‍රිය භාවයෙන් හෝ ප්‍රිය භාවයෙන් හෝ ඇදිලා යනවා එතන. කනට ශබ්දයක් ගැටුණු ගම මකුලෝ වගේ මේ දැල ඇදගෙන ඉන්නේ. නේ? පේන්න දැල නැති වුණාට <laughs> මකුලුව නම් ඒ සීමාවෙන්නේ දැලා දඟින්. <laughs> අපිට සීමාවක් නැහැ. අසීමාන්තිකව මේ දැල හැදගෙන ඉන්නේ. එතකොට <clears throat> ඒ නිසා මොකද්ද වෙන්නේ? නොහිංසති. දැන් සිහිය නැත්තම් මොකද්ද වෙන්නේ? හිංසාවටපත් වෙනවා. හිංසාවට කියලා කිව්වේ මොකද්ද? මේ නසෝ හිංසති කිංචි සබ්බ ලෝකේ මේ ලෝකේහි හිංසාවටපත් වෙන්නේ නැහැ. හිංසාවටපත් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ ඇහැ නිසා දුකටපත් වෙන්නේ නැහැ. කන නිසා දුකටපත් වෙන්නේ නැහැ. ඇයි ඒ දුකටපත් නොවෙන්නේ? සිහිය උපේක්ෂාව කියන දෙක තියෙන නිසා. එතන මේ සියලු ලෝකයන් පිළිබඳව ලෝකය කියලා කිව්වෙ මොකේද? ලෝකය කියලා කියන්නේ ඇසයි, රූපයයි, කනයි, ශබ්දයයි, මේ ආයතන ටික බාහිර ආයතනත් ආධ්‍යාත්මික ආයතන ටිකටත් තමයි ලෝකය කියලා කියන්නේ. එතනින් එහාට ලෝකයක් නැහැ. එතන එහාට ලෝකයක් කියන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකය කිව්වත් මනසට එන සිතුවිල්ලක් විතරයි. බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා බැලුවත් <laughs> ඒක මේ ආයතන වලට ගෝචර වෙන එකක්මයි. එතනින් එහාට ලෝකය කියලා එකක් නැහැ. පනවන්න බෑ. එතකොට මෙන්න මේ නොසෝ හිංසති කිංචි සබ්බ ලෝකේ මෙන්න මේ ලෝකේ හිංසාවටපත් වෙන්නේ මොන ලෝකේද මේ ආයතන ලෝකේ මොකද ආයතන ලෝකයේ නිසා තමයි මේ අනිත් ඔක්කොම ලෝක ටික තියෙන්නේ මොන ලෝකද දිව්‍ය ලෝක තියෙන්නේ බ්‍රහ්ම ලෝක තියෙන්නේ සතර අපාය තියෙන්නේ මේ ඔක්කොම මේ ආයතන ලෝකයේ තියෙන නිසා ආයතන ලෝකයේ නිරෝධ නම් ඒ කිසිම ලෝකයක් අදාළ වෙන්නේ එතකොට දැන් මේ මේ ලෝකයේ හිංසාවටපත් නොවී ඉන්න පුළුවන් කොහොමද? සිහිය තියෙන්න ඕන මොන සිහියද? සිහිය තියෙන්න ඕන මොනව මොක පිළිබඳව සිහියද? මේ අනිත්‍ය දර්ශනීය පිළිබඳව සිහිය තියෙන්න ඕන. සිහිය පිහිටවනවා කියලා මොකටද පිහිටවන්නේ සිහිය? දැන් අපි සිහියෙන් ඉන්න ඕනිනේ. සිහියෙන් ඉන්නවා මොක මොන මොකක් දැක ගන්නද සිහියෙන් අනිත්‍ය දැක ගන්න. එතකොට සිහිය පවත්වන්න ඕනේ මේ අනිත්‍යානුපස්සීව. අන්නේ අනිත්‍යානුපස්සීව සිහියෙන් ඉන්නවා නම් එයා උපේක්ෂාවට පැමිණෙනව කොහෙද මේ ලෝකය තුල. එතකොට තින්නෝ තින්නෝ සමනෝ අනාවිලෝ තින්නෝ කියලා කියන්නේ එතරට පැමිණෙනවා. මොකෙන් එතරටද? මේ ලෝකයෙන් එතරට පැමිණෙනවා. මොන ලෝකයෙන්ද? ආයතන. දැන් බුදුහාමුදුරන්ට කියන නමක් තියෙනවනේ. ලෝකෝත්තර කියලා නේද? ආ. ගමේ ගොඩියක වෙනෙහිකට ගියොට උගහරි වටින ඒක අපි මේ ඔක්කොම උත්සාහ කරන්නේ මොකටද? ලෝකෝත්තර ඇයි ගමේ ගොඩේ කියනෝ නේද ඔය වචනේ උන් නම් හරි මහා ලෝකෝත්තරයක් කියලා නේද? ඇයි? අපේ මේ ඉන්ද්‍රිය ධර්ම වලට අහු වෙන්නේ නැතුව වැඩේ කළා. <laughs> එහෙමනේ. මේ ඉන්ද්‍රිය ටිකට අහු වෙන්නේ නැතුව මිනිස්සේ <laughs> වැඩේ කළා. ඒ නිසා <laughs> ලෝකෝත්තර කිරි හැබැයි ඒක නෙවෙයි මේ. එහෙනම් මෙන්න මේ ආයතන ලෝකය පිළිබඳව සිහියෙන් යුක්තයි අනිත්‍යානුපස්සී උපේක්ෂාවෙන් යුක්තයි ඒ නිසා ඒ තින්නෝ මේ ලෝකයෙන් ඈතරට පැමිණිලා අනාවිලෝ කැළඹිල්ලක් නැහැ දැන් මේ ලෝකයේ පිළිබඳ උපේක්ෂාවක් නැත්නම් එතන තියෙන්නේ මොකක්ද කැළඹිල්ලක් තියෙනවා මේ ඇහෙන් රූප දැකලා අපිට සතුටු වෙනවට මොකද්ද තියෙන්නේ කැළමිල්ල. මේ කණෙන් ශබ්ද අහලා අපි සතුටු වෙනකොට හෝ දුක් වෙනකොට මොකද්ද තියෙන්නේ? අපිට දැන් හොඳ සින්දුවක් ඇහෙනවනම් කැළඹිල්ල. එතකොට අපි හිතමු අපිට නරක ආරංචියක් ඇහෙනවා. ආරංචි වෙන එකත් ඇහෙන කනටනේ. එතකොට මොකද වෙන්නේ? කැළඹිල්ල. එහෙනම් කැළඹිල්ල නැත්තේ මොන වෙලාවටද? සිහිය තියෙන්න ඕන අනිත්‍යානුපස්සී වෙන්න ඕන උපේක්ෂාව ඇතිව ඉන්න ඕන. අන්න එහෙම උනොත් තමයි කැළඹිල්ල නැත්තේ. අන්න එහෙම ඉඳ අන්න එහෙම කටයුතු කිරීමෙන් සිහියෙන් උපේක්ෂාවෙන් අනිත්‍යානුපස්සීව කටයුතු කිරීමෙන් කවුරු හරි කෙනෙක් තින්නෝ මේ ආයතන ලෝකෙන් ඊතරට පැමිණෙනවා අනාවිලෝ කැළඹිල්ල නැති වෙන නැති කර නැති වුණා නම් සමනෝ අන්න එයාට තමයි අන්න එවැනි ශ්‍රමණයට තමයි කියන්නේ කවුරු කියලාද? සෝරතෝ කියලා. දැන් සෝරත කෙනෙක් වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. නේද? ඊළඟ ප්‍රශ්නය මේක තේරුණාද? ඒ දෙවෙනි එකේදී භික්ෂුවක් වෙන්න ඕනද? සෝරත කෙනෙක් වෙන්න. ඔව්. <laughs> භික්ෂුවක් නොවේ සෝරත කෙනෙක් වෙන්න බෑ. දැන් අපි හිතමුකෝ මේ දාරුචීරිය මහණුනේ නෑනේ. හැබැයි එයා රහත් වුණානේ. හැබැයි එයත් සෝරත කෙනෙක්. ඇයි? සසරට තියෙන බය ෂය කළානේ. අපි භික්ෂුව කියලා ඉස්සෙල්ලා කතා කරේ මොකද්ද? මේ Brahmacharya වේ වාසය කළ නියම කළා මේ බය ෂය කරානම් එයා සෝල. එයා එයා භික්ෂුව. ඒතර කවුරු හරි කෙනෙක් මේ සාංශාරික බය දුරු කළා නම් එයා තමයි භික්ෂුව. ඒ හරිහතුන් වහන්සේලා තමයි. එතකොට එතෙන්ට එනකොටම එයා සෝලත කෙනෙක්. <laughs> තේරෙනවද? හොඳයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? කතංච දන්තමහු. කවුද මේ දැමුණු කෙනා කියලා කියන්නේ? <clears throat> යස්සින්ද්‍රියානි භාවිතානි අජ්ජත්තම් බහිද්ධාච සබ්බ ලෝකේ. එතකොට යස්සින්ද්‍රියානි භාවිතානි ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරනවා. <clears throat> අජ්ජත්තම් බහිද්ධාච සබ්බ ලෝකේ නිබ්බිජ්ජ ඉමං පරංච ලෝකං කාලං කංකති භාවිතෝසෝ දන්තෝ ඔන්න මේ මේ යස්සින්ද්‍රියානි භාවිතානි අජ්ජත්තම් බහිද්ධාච සබ්බ ලෝකේ මේ සබ්බලෝ දැන් අපි කිව්වනේ දැන් ලෝකය කියන්නේ මොකද්ද කියලා කිව්ව මුලින් සබ්බ සියල්ල කියන්නේ මොකද්ද කියලා කිව්වා. මොකේද සියල්ල කියන්නේ? ලෝකය කියන්නේ මොකේද? ඒ ආයතන 6. එයින් එහාට ලෝකයක්වත් සියල්ලක්වත් කිසිම දෙයක් නැහැ. <laughs> කොතනින් එහාටද? ආයතන 6න් එහාට. එතකොට කවුරු හරි කෙනෙක් මේ ඉන්ද්‍රිය භාවිතා කළා. ඉන්ද්‍රිය භාවිතා කළා කියන්නේ අස ඒ ඉන්ද්‍රිය භාවිතා කරලා නිවන් දකින්න පුළුවන්. එහෙනම් මොන ඉන්ද්‍රිය ගැනද මේ කියන්නේ? රූප වේදනා සංඥා ස්කන්ධ සද්ධා ආ <laughs> පොඩ උද්දෘත කරාම තමයි මතක් වෙන්නේ. එතකොට මොකක් මොන ඉන්ද්‍රියද? සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. මෙන්න මේවා භාවිතා කරලා කවුරු හරි කෙනෙක් භාවිතානේ ඒව භාවිතා කරන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරනකොට තව පහක් නිදියනවා කියලා මේ කියන මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විකේ. ඒතර මෙන්න මේ ඉන්ද්‍රිය භාවිතා කළ මොන ඉන්ද්‍රියද? ප්‍රඥා අහොඳයි. අන්නේ භාවිතා කළා අජ්ජත්තම් බහිද්ධාච සබ්බ ලෝකේ නිබ්බිජ්ජං නිබ්බිජ්ජං කියලා කියන්නේ උපෙක්ඛෝ කියන එකටම තව නමක්. එතකොට <clears throat> කවුරු හරි කෙනෙක් මෙන්න මේ ආධ්‍යාත්මීය බාහිර මේ ලෝකෙන් මේ ආධ්‍යාත්මික වශයෙන් උත් බාහිර වශයෙන්ුත් අනිත්‍යානුපස්සීව මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරා නම් ඉමං පරංච ලෝකං කාලං කංකති භාවිතෝ සෝධන්තෝ දැන් කවුරු හරි කෙනෙක්ව දැන් මැරෙනවා කියලා දැන් උදාහරණයකට කිව්වොත් එහෙම දැන් ඔබ මැරෙනවා කියලා කිව්වොත් ඇත්තට මේක වෙන්න යනවා නම් මොකද වෙන්නේ අපිට බයක් සැකයක් ඇති වෙනවා හැබැයි අන්නේ මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරපු කෙනාට මොන ඉන්ද්‍රිය ධර්මද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා එහෙම භාවිතා කරලා මේ ආධ්‍යාත්මික ආධ්‍යාත්මයත් බාහිරයත් ඒ විදිහට අනිත්‍යානුපස්සීව දැක්කනා. ඉමං පර ඉමංච ඉමං පරංච ලෝකා එයාට මෙලෝ පරලෝ පිළිබඳව මොකද නැත්තේ කාලංකංකති මේ කාලය පිළිබඳව යාට සැකයක් නැහැ. භාවිතෝසෝ දන්තෝ අන්න ඒ පුද්ගලයාට තමයි දැමුණු කෙනා කියලා කියන්නේ. මොන පුද්ගලයාටද? මේ ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරලා මොන ඉන්ද්‍රිය ධර්මද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම භාවිතා කරලා මේ ආධ්‍යාත්මියත් බාහිරයත් අනිත්‍යානුපස්සීව දැකලා මේ මෙතන තියෙන මේ මරණයේදීත් කම්පා නොවන මරණයේදීත් කම්පා නොවන කාලය පිළිබඳව සැකයක් නැති කෙනාට තමයි මොකක් කියන්නේද දන්තෝ කියලා කියන්නේ. දැන් මේ පුද්ගල පඤ්ඤාක්තිය තියෙනකන් තමයි කාලය පිළිබඳව බය ඇති වෙන්නේ. අපි මැරිලා මොකක් වෙයිද දන්නේ. ඇයි ඒ? තාම පුද්ගලයෙක් ඉන්නවනේ. තේරෙනවද? මැරෙන්න මම ඉන්නවා. ඒ ඉන්න නිසා තමයි බය. මැරෙන්න මම කියලා කෙනෙක් නැහැ කියලා යථාර්ථමය වශයෙන් අවබෝධ කරා නම් එයාට මොකද්ද නැත්තේ? පරලෝකය ගැන සැකයක් නැහැ. ඇයි සැකයක් නැත්තේ? මම සැක කරන්න මම නැහැ. <laughs> අද මේ ගැඹුරු වැඩිද? හොඳයි. <clears throat> දැන් පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ මොකක් කියලාද? භික්ෂුව කියන්නේ කවුද? දෙවෙනි එක සෝරත කියන්නේ කවුද? දැමුණු කෙනා කියලා කියන්නේ කවුද? ඊළඟ ප්‍රශ්නේ තමයි බුද්ධෝ කතං පෞච්චති. බුද්ධ කියලා කියන්නේ කාටද? කප්පානි විචෙය්‍ය කේවලානි සංසාරං උභයං චුතූපපාතං විගත රාජ මන මනංගනං විසුද්ධං පත්තං ජාතික්ඛයන් තමාහු බුද්ධಂತಿ මේ බුද්ධ කියලා කියන්නේ කප්පං විචෙය්‍ය කේවලානි සංසාරං උභයං චතුප චතුපපාතං මේ කල්ප 10000 ගාණක් වුණා කේවලානි කල්ප සියදහස් ගානක වුවද මේ සසරෙහි පැවැත්ම මේ අනිත්‍ය වශයෙන් දැකලා සංසාරං මේ සංසාර කියන සංසාර කියන්නේ සසර කියලා කියන්නේ මොකේද? දැන් අපි සසර ගමනක් යනවානේ. එහෙම දැන් සසර තුලලු ඉපදින්නේ සසර තුලලු ගමන් කරන්නේ මොකද්ද මේ සසර කියලා කියන්නේ මොකද දැන් මේ අපි මැරෙන සසරක් තුල යනවලු සසරට බයලු පින් කරන්නේ සසරේ දුක නිසාලු නිවන් දකින්න ඕනේ <laughs> සසර කියන්නේ මොකේද සබාගන්න ඔව් මෙන්න මෙහෙමයි සසර විස්තර කරලා තියෙන්නේ කොහොමද කන්දා නංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බොච්චින්නම් වත්තමානා සංසාරෝති පෞච්චති සසර කියන්නේ මොනකට මොකද්ද? කන්දානංච පටිපාටි. මේ ස්කන්ධයන්ගේ පැවැත්ම, පිළිවෙල පැවැත්ම. මහත්ය වගේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධයන්ගේ පිළිවෙල පැවැත්මත් ඒ ස්කන්ධයන් පවතිනවා නම් එතන තියෙනවා තව මොකද්ද ධාතු ආයතනානිච ස්කන්ධයෝ තියෙනවා නම් ඒ ස්කන්ධයෝ පවතින තාක්කල් මොනවද තියෙන්නේ? ධාතු කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ආදී වශයෙන් ධාතුත් ඒ වගේම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතනත් ඔව් අබ්බොච්චින්නංග මේ සිඳෙන්නේ නැතුව වත්ත මහනා පවතින එකට තමයි සංසාරෝති පවුච්චති සසර කියලා කියන්නේ ඔබට මොකේදද ස්කන්ධ ධර්මයන්ගේත් ධාතුන්ගේත් ආයතන වලත් නොසිඳී පැවැත්මට කියනවා සසර කියලා. දැන් ස්කන්ධ පහළ වෙන්නේ මොන වෙලාවේද? දැන් මේ පුංචි කාලේ හිටපු මම දැන් එයා නොයන්නේද? ඒ වෙලාවේ ස්කන්ධ 15 වෙන්න කොයි වෙලාවේද? ඒ ඒ මොහොතේ තමයි ස්කන්ධ 15 වෙන්නේ. ඒක තමයි මෙතන ලස්සන වචනයක් තියෙනවා වත්තමාන. එතකොට කන්ධානංච පටිපාටි මේ ස්කන්ධයන්ගේ පිළිවෙල පැවැත්ම කියුවේ ඒකයි. ඒ කියන්නේ පිළිවෙල පැවැත්ම කියලා කිව්වේ දැන් පුංචි කාලේ හිටපු මමද මේ ඉන්නේ. එයාද? <laughs> පුංචි කාලේ හිටපු මම නෙවෙයි. මම නෙවෙයිද? එයත් නෙවෙයි මියත් නෙවෙයි. දැන් පුංචි කාලේ හිටපු ලාල් මහත්තයද මේ ඉන්නේ? ඈ? නොවන්නේත් නෙවෙයි ඒත් නෙවෙයි නොවන්නේත් නෙවෙයි. වෙනස් වෙනවා සමහරවිට. ආ ඒ වෙනස් වුනේ කොහොමද? ඒ ඒ ඒ ඒ වෙලාවේ තමයි වෙනස් වුනේ. එහෙමනේ. ආවා. ඒ ඒ මොහොතේ ඒ ඒ වෙලාවේ ඒ ඒ මොහොතේ තමයි වෙනස් වෙන්නේ. ඒක නිසා පුංචි කාලේ හිටපු මම කියන්නත් බෑ මම නොවේ කියන්න බෑ. මොකද ඒ මොහොතේ වෙනස් වීමක් තමයි තියෙන්නේ. අන්නේ ඒ මේ මොහොතේ වෙනස් වෙවි පවතින මොනවද? ධාතු. ධාතු කියලා කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ. ඒ ධාතුත් ඒ වගේම ඇස කන නාසය දිව ශරීරෙම. දැන් පුංචි කාලේ තිබිච්ච හැද දැන් තියෙන්නේ. එහෙනම් ඉතින් වයසට ගිහිල්ලා නැහැ. <laughs> නේද? ඒතර පුංචි කාලේ තිබුණ හැද දැන් තියෙන්නේ. ඒක නොවන්නේ එහෙනම් දැන් දැන් අලුතින් එකක් හටගත්තද? ඒ මොහොත තමයි ආයතන පහළ වෙන්නේ. මේ ඔක්කොම ටික පහළ වෙන්නේ ඒ ඒ මොහොතේ. අන්න ඒ මොහොතේ පහළ වෙලා මේ ස්කන්ධ ධර්මියොත් මේ ධාතුත් ආයතනත් ඒ මොහොතේ පහළ වෙලා ඒ මොහොතේ නොසිඳී පවතිනවා. ඒ කියන්නේ මේ නොසිඳී පවතින එක සිඳෙන්නේ නැතුව ගලන්න ආසේ සිඳෙන්නේ නැතුව පවතිනවා. ඒකට තමයි කියන්නේ සසර කියලා. තේරුණාද? මොකේද සසර කියන්නේ? ආයතන ආයතන ස්කන්ධ ධර්මයන්ගේත් ධාතුන්ගේත් ආයතන වෙලත් නොසිඳී පැවැත්මට තමයි කියන්නේ මොකක් කියලාද? සසර කියලා. හැබැයි ඒක පවතින්නේ දැන් මේ පුංචි කාලේ හිටු මම තාම ඉන්නවා කියලා හිතන එක තමයි අවිද්‍යාව. ඇයි? මම. <laughs> එතකොට මම එදත් ඉඳලා තිනවා අද අදත් ඉන්නවා. කියන අතීතයේත් ඉඳලා තිනවා දැනුත් ඉන්නවා. එයාම තමයි අනාගතයටත් යන්නේ. තේරුණාද? එතකොට ඒක නිසා තමයි සසර කියලා කියන්නේ එහෙම නෙමෙයි. ඒක ඒක ඒ ටික හැදෙන්නේ අවිද්‍යාවෙන්. මොන ටිකද? පුංචි කාලේ හිටපු මම තමයි තාමත් ඉන්නේ. තේරුණා දැන් පුංචි කාලේ හිටපුවම <laughs> මම මමද කියලා හුවත් ඉන්නේ කියන්න පුළුවන්ද මම කියලා ඇයි මම කියලා කියන්න බෑ ඔක්කොම ඒ ඒ මොහොතේ වෙනස් වෙලා ගිහිල්ලා. ඒ ඒ මොහොතේ ලැබපු දේ ඒ ඒ මොහොතේ වෙනස් වෙලා ගිහිල්ලා. ඒක තමයි ආත්මය නැහැ කියන්නේ. ආ ඒ මොකද ඒ මොහොතේ වෙන ක්‍රියා ටිකක් තමයි තියෙන්නේ. අර මම පනවගත්ත එක තමයි මේ අවිද්‍යාව ආත්මය කරගෙන තියෙන්නේ. මොකද්ද? පුංචි කාලේ හිටපු මම තමයි පුංචි කාලේ බෑග් එක දා කරේ දාගෙන ඉස්කෝලේ ගිය මම තමයි තාමත් මේ ඔක ජාති ජරා ව්‍යාධි මරණ කියන එකනොත් ඔකමද පැහැදිලි වෙන්නේ. ඔව්. සසර. ඔව්. ඒක කරෙක් කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ. ඒ ඒ මොහොතේ ඒ මොහොතේ සිදු වෙන ක්‍රියාවලිය. එතකොට අවසාන වශයෙන් මේ කලේබරස්ස නික්කේපෝ මරණයක් තියෙනවා. මේ ශරීරය අත්හැරලා ආපහු ගිහිල්ලා තව තැනක හට ගන්න ආපහු අර විදිහටම තමයි. ජාති ජරා ව්‍යාධි මරණ ඒ මොහොතේ ඇති වෙවි ඒ මොහොතේ නැති වෙවි යනවා ඒ මොහොතේ ඇති මේ මොහොතේ නැති වෙනවා නම් මම නොවන්නේ නෙමෙයි කියන්නේ ඒ කියන්නේ මම මම කියලා කෙනෙක් ස්කන්ධ ධර්ම තුල නැහැනේ දැන් මේ ඒ මොහොතේ ඇති වෙන්නේ ස්කන්ධ ධර්ම ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන දැන් පුහුදුන් සත්වයෝ මේකේ අපි අර මුලින් කතා කරේ සත්ත්ව පුද්ගල අදහසක් මේකට දාගෙන තියෙනවා. ඒක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙනකොට මම කියන අදහසක් ඒකට ගොනු කරගෙන තියෙනවා. ඒක ගොනු වෙලා තියෙන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව, මාන කියන මේ තුන නිසාවෙන් තමයි එහෙම පැනවිලා තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ සත්‍ය නොවැටහෙනකම, තෘෂ්ණාව කියලා කියන්නේ සිත තුළ තියෙන දැඩි ආශාව. එතකොට මේකට තව එකක් එකතු වෙලා තියෙනවා මාන. මාන කිව්වේ මොකද්ද? මම කියන අදහස. ඒක පැන වෙනකොටම ආයතන ටික ලැබෙනවා. ඒ ආයතන ටික ලැබෙනකොටම ඒ ආයතනට සාපේක්ෂව මේ ලෝකය දකිනවා. ඒ කියන්නේ ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා. ඒව දකිනකොට අර මම උස් උසස් කියන අදහසත් එනවා. මම පහත් කියන අදහසත් එනවා. ඒ මාන දෙක පැන වෙනවා. ඒ මාන දෙක පැන උනේ අර අවිද්‍යාව තෘෂ්ණාව මාන කියන නිසා. ඒතර සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ මේ සසර කියන්නේ ස්කන්ධයන්ගේ ධාතුන්ගේ ආයතන වල හුදු පැවැත්මක් විතරයි. මෙතන මේ මම කියලා කෙනෙක් පනවගත්තු එක අවිද්‍යාවෙන් කරපු එකක්. අවිද්‍යාව අවිද්‍යාව තෘෂ්ණා මාන දිට්ඨි කියලා නේ කියන්නේ. ඒ තුනෙන් පණව ගත්ත එක පැනවිච් පණව ගත්ත එකක් තමයි මේ මම කියන අදහස. ඒකනේ දැන් බුදුහාමුදුරුවෝ හැම ගොඩාක් ඒකින් විස්තර කරන්න උත්සාහ කරලා තියෙන්නේ මෙන්න මේක බොරුවක් බව. මොකක්ද මේ පණවගත්තු මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් විත්තියෙන් පණවගත්තු මම කියලා කෙනෙක් නෑ මේක චිත්තචෛතසික දැන් අපි මම කියලා පහළ වෙන්නේ චිත්තචෛතසික ධර්ම ටිකක් නේ. ඒකේ තියෙන්නේ අපි අර මහාත්ති පදෝහම සූත්‍රයේ සාකච්ඡා කළානේ නේද? මොනවද? රූපේ රූපස්කන්ධේ සංගහං ගච්ඡති. මේ දකින් රූපය රූප සංග්‍රහයට යනවා වේදනා වේදනා සංග්‍රහය. එහෙම යන පංචස්කන්ධයක් විතරයි මේ තියෙන්නේ. මානය කියන එකට සමහර අවස්ථාවලදී මේ උසස් කියලා හිතෙන එකයි පාත් කියලා හිතෙන එකයි විතරක් යෙදෙන්නේ ඒක සමානයි කියලා කියන එකත් ඔව් ඒ මම කියන එකක් තියෙනවා ඒ කියන්නේ සති මානය කියන්නේ මම මම මම කියන මම දැන් හිතනු මම යාට සමානයි ඒකත් මානය ඒකත් මානය ඔව් ඒ මම කියන එකේම කොටසක් ඒක මම කියන එකම තමයි ආහා ඒක නිසා ඒක කියෙන්නේ නැත්තේ ඔව් ඒක මමමනේ මම සමානයි ඒ කියන්නේ මමමනේ මම උස් එයාට වඩා හොඳයි. මෙයාට වඩා පහත්. ඒ විදිහට පැන වෙන්නේ ඒකයි. හොඳයි. සසර කියන එක තේරුණාද? දැන් එතකොට මෙන්න මෙන්න මේක නොසිඳී පවතින එක තමයි මේ දුක. ඇයි ඒක නොසිඳී පවතින නිසා මේක විපාක වශයෙන් ගිහිල්ලා සතර පාගතත් වෙනවා. එතකොට ඒක ප්‍රතිඵලයේ භුක්ති විඳින්න ඕන. මාර ගිය අපි ගිය සතිය සාකච්ඡා කළේ මේ මිනිස්සය කය මේක වැඩක් නැති දිරන මේ කුණු ගොඩක් කියලා දන්න. නමුත් අයින් කරන්න බෑනේ. දැන් ජරාවක් ගැවුණාම අත් දෙක හේදුවා පිරිසුදු කරගත්තා. නමුත් මේ ශරීරය එහෙම අයින් කරලා දාන්න බෑනේ අපිට නේද? ඇයි? විපාගයට ලැබිච්ච එක. අන්න ඒ වගේ මේ ආයත මේ ස්කන්ධ ධර්මات ආයතනත් මේවා නොසිඳී පවතිනවා. ඒ නිසාවෙන් ගිහිල්ලා සතර අපාගතත් වෙනවා. දිව්‍ය ලෝකෙත් උපදිනවා. බ්‍රහ්ම ලෝකෙත් යනවා. මේ කෙලවරක් නැහැ. ඇයි? මේකේ අනිත්‍ය අනිත්‍ය නොදුටු නිසා, සත්‍ය නොදුටු නිසා, කෙලවරකට නොපැමිණෙන නිසා. හොඳයි. එතකොට මෙන්න මේ සසර කල්ප කල්ප 10000 ගානක ඉඳලා පැවතගෙන මේ සසර සංසාරයේ ගමන දුරු කරලා එතකොට උභ උභයන් චතුපපාතා මේ සත්‍යයාගේ චුතිය ප්‍රතිසන්දිය දකින විග විගත රාජ මන මනංගනා විසුද්ධා මේ කෙලෙස් කෙලෙස් කිලිටෙන් මිදුන පරිසුද්ධත්වයටපත් උන පත්තන් ජාතික්කයන් ජාතිය ඉපදීම ෂේභාවයට පැමුණුන කෙනාට තමයි තම්මාහු බුද්ධන්ති. එයාට තමයි කියන්නේ බුදු බුද්ධ කියලා. කාටද? මේ සංසාර ගමන කෙලවර කරලා සත්වයාගේ චුති උප්පත්ති ඉපදීමත් චුතියත්. චුතිය කියලා කියන්නේ චුති කියලා කියන්නේ පිටත් වීම නැත්නම් නික්මීමත් හට ගැනීමත් දකින සියලු කෙලෙස් වලින් මිදිලා විසුද්ධ භාවයටපත් උන ಜಾති ಜಾතිය ක්ෂය කළ කෙනාට තමයි කියන්නේ බුද්ධ කියලා. හොඳයි දැන් මේ ප්‍රශ්න කීයක් ඇහුවද? හතරයි. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? භික්ෂුව කියන්නේ කාටද? එතකොට භික්ෂුව කියලා කියන්නේ කාටද? පුනර්භවය නැති කරලා පුනර්භවය නැති කරලා සසර සසර බිය නැති කළ කෙනාට කියනවා භික්ෂුව කියලා. ඊට පස්සේදී ඇහුවා සෝරත. සෝරත කියන්නේ මොකද සෝරත කියන එකේ තේරුම? සාන්ත ගති ඇති. කොහොමද සෝරත වෙන්නේ? සියලු ලෝකේ සබ්බත් සතිමා සිහියෙනුත් උපේක්ෂාවෙනුත් අනිත්‍යානුපස්සීව වාසය කරන කෙනාට කියනවා සෝරත කියලා. එයා තමයි තින්නෝ සමනෝ වනාවිලෝ කියලා කියන්නේ. තින්නෝ කියන්නේ සසරෙන් ඈතට පැමුණුන, ලෝකයෙන් ඈතට පැමුණුන, කැළඹිල්ල දුරු කළ කෙනා සෝරත කියලා කිව්වා. දොර යස්සින් ඊළඟට ඇහුවා කතංච දන්තමාහු දැමුණු කෙනා කියලා කිව්ව කාටද? භාවිතා කළ මොනෝ භාවිතා කළද? ඉන්ද්‍රිය භාවිතා කළා. මොන ඉන්ද්‍රියද? සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මියෝ භාවිච්චි කරලා භාවිතා කරලා අන්න හරි මේ සබ්බ ලෝකේ මේ ආධ්‍යාත්මියත් බාහිරයත් අනිත්‍යානුපස්සීව දැකලා උපේක්ෂා සහගත වුණ මේ මෙලොවත් පරලොවත් කාලය පිළිබඳවත් සැකය දුරු කළා ඌ කෙනාට කියනවා මොකක් කියලාද? දන්තෝ දැමුණු කෙනා කියලා. ඒත් කව කාටද මේ කියන්නේ? ඒත් මේ රහතන් වහන්සේට තමයි කියන්නේ. තේරුණාද? එතකොට කප් බුද්ධ කියලා කිව්වේ කාටද? මේ කෙලවරක් නැතිව පවතින මේ සංසාර ගමනේ කෙලවරට පැමුණා වූ සියලු කෙලෙස් දූවිල්ලෙන් මිදුන පරිසුද්ධ භාවයටපත් උන ජාතිකයන් ඉපදීම ෂය කළ නැති කළ කෙනාට කියන මොකක් කියලා චුතූපපාත ඥානය ඇති සත්‍යයාගේ ඉපදීමත් චුතේයත් දකින නුවණ ඇති කෙනාට කියන මොකක් කියලාද බුද්ධ කියලා. හරි වෙනස එතන වෙනස තියෙන්නේ කොතනද? ඒ කියන්නේ බුද්ධ කියන චතුූපපාත ඥාන මේ දැන් මේක මේක මේ බුදුහාමුදුරුවෝගේ ගුණය බුදු කෙනෙකුටවත් කෙලිවර කරන්න බෑ බුද්ධෝපි බුද්දස්ස බණෙහි වන්න කප්පම් පිචයන් මභාසමාන කීයේත කප්පෝ වියදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස බුදු කෙනෙකුටවත් කෙලිවර කරන්න බෑ මොකද ඒ තරම් බුදු කෙනෙකුගේ ගුණය ගුණද යුනේ පුළුවන්. එතකොට යම් කොටසක් තමයි මේ කියන්නේ මහත්තයා. අතනින් වෙනස් වෙන කොටසක්. දැන් අනිත් අයට බෑ දකින්න චුති උප්පත්ති ඥානය නැහැ. සත්‍ය ඥාන තියෙනවා. ඔව්. අනිත් අයට. ඔව්. එතකොට අනිත් රහතන් වහන්සේලාට චුති උප්පත්ති ඥානය ඇති වෙන්නේ නැහැ ඒ ඉතින් එක තැනක් තමයි වෙනස් කරලා හැමෝම සසර නැති කරලා හරි. ಜಾතිය ෂේ කරලා එක එක්කිනාට තියෙන හැකියාවල් වෙනස් වෙනවා. අන්න හරි. බුදු කෙනෙකුට අර හැකියාව තියෙනවා. හැබැයි ඒක විතරක් නෙමෙයි. තව බොහෝ තියෙනවා. නමුත් අර දැන් අර විස්තර කරගෙන යනකොට නෑ. අර විස්තර කරගෙන එනකොට එතනින් වෙනස් වූ එකක් පෙන්නලා තියෙනවා. හොඳයි. අතකෝ සබියෝ පරිබ්බාජකෝ භගවතෝ බාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා අත්තමනෝ පමෝදිතෝ උද්ද උදග්ගෝ පීති සෝමනස්ස ජාතෝ භගවන්තං උත්තරින් පඤ්ඤම් පුච්චි මේ සබිය බොහොම සතුටු වෙලා සන්තෝෂයටපත් වෙලා කුමිදිත භාවයටපත් වෙලා භාග්‍යවතුන් වහන්සේගෙන් තව ප්‍රශ්නයක් ඇහුවා. <laughs> ඒක මොකද්ද අහපු ප්‍රශ්නේ අපි බලමු. ඊට පස්සේ ගෙදර ගිහින් හිතන්නවත් පුළුවන් නේද? <clears throat> කිම්පත්තීන මාහු බ්‍රාහ්මණං සමනං කේන කතංච නහත් නහතකෝති නාගෝති කතම් පෞච්චති පුට්ඨෝ මේ භගවා ව්‍යාකරේහි මොකක්ද අහන්නේ කිම්පත්තීන මාහු බ්‍රාහ්මණං බ්‍රාහ්මණ කියලා කියන්නේ කුමන පිළිවෙතකට පිළිපන්න කෙනෙකුටද? කාටද මේ බ්‍රාහ්මණ කියලා කියන්නේ? සමණං කේන ශ්‍රමණ කියලා කියන්නේ කාටද? කතංච නහතකෝති මේ නාල පිරිසුදු වුණු කෙනා කියලා කියන්නේ කාටද? නාගෝති කතා නාගය කියලා කියන්නේ කාටද? පෞච්චති පුට්ටෝ මේ භගවා ව්‍යාකාරෝ ව්‍යාකරෝහි භාග්‍යවතුන් වහන්සේ මට මෙන්න මේ ටික කියලා දෙන්න කියලා කියනවා. මොකක්ද මේ ප්‍රශ්න? බ්‍රාහ්මණය කියලා කියන්නේ කාටද? ශ්‍රමණ කියලා කියන්නේ කාටද? කතංච නහත කෝති නාල පිරිසිදු වුණු කෙනා කියන්නේ කාටද? දැන් මේ දැන් කට්ටිය කියන අපේ නන්නේ ওই නාල පිරිසිදු පව් පිරිසිදු කරගන්න එක බලනකොට තියෙනවනේ. <laughs> පිරිසිදු කරගන්න කොහොමද හැබැයි නාන විදිය වෙනස්. <laughs> එතකොට නාන විදිය වෙනස් හැබැයි නාල පිරිසිදු වෙන එකක් තියෙනවා. <laughs> හොඳයි. එතකොට නාගෝති කතම් පෞච්චති නාග කියලා කියන්නේ කාටද කියලා අහනවා. හොඳයි. ඒ ප්‍රශ්න හතර අපි ලබන සතියේ කතා කරමු. දැන් එතන මේ ප්‍රශ්න හතරේ පළවෙනි දෙකේ අන්තිම දෙකේ වෙනසක් තියෙනවා නේද? ඒකට හේතුව ඒ කාලේ කාලේ කාලේ වෙනසක්ද? දැන් මේ පළවෙනි ප්‍රශ්නේ බ්‍රා ශ්‍රම බ්‍රාහ්මණ බ්‍රාහ්මණේ ඊට පස්සේ අනිත් දෙක නාලා පිරිසුදුන්නේ කවුද නාගයෙක් කියන එක ඒ දෙකේ ඒ කියන්නේ ඒ ඒ කියන්නේ මේ විදිහට ඉන්නවයි කියන එකද අදහස් වෙන්නේ. කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. ඔව් ඉස්සර හිටියේ නාන්න පව් පිරිසුදු කරගන්නයි. ආ එහෙමයි ඉඳලා. ඔව් ඔව්. එතකොට දැන් අර මේ දැන් දෙවිය අර දෙවියෙක් නෙමෙයි ප්‍රශ්නටි උගන්වන්නේ. දැන් මෙයා ඇවිල්ලා අහන්නේ අර දැන් එයා එයා දන්නෝ නාල පව් පිරිසුදු කරගන්න එකක් තියෙනවා. ඔව්. එතකොට අහන්නේ කතංච කොහොමද නාහත කෝති නාල පව් පිරිසුදු කරගන්නේ කොහොමද? එතකොට නාගෝති කතම් පවුච්චති කාටද නාගය කියලා කියන්නේ. එතකොට මේ දැන් අපිට උපසම්පදා කරනකොට දැන් භික්ෂුවක් උපසම්පදා කරනකොට එයාගේ නමේ අවසානයේ දානවා නාග කියන වචනය. දැන් හිතමුකෝ තිස්ස කියලා හාමුදුරුවෝ කියලා එතකොට තිස්ස නාග කියලා තමයි උපසම්පදාවේදී භාවිතා කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. සාතනාග. එහෙම කියනවා සෝමස් දැන් දැන් දැන් භාවිතා කරන්නේ. භාවිතා කරන්නේ. ඒක ඒක උපසම්පදාවේදී තමයි භාවිතා කරන්නේ. සමහර ඔව් උපසම්පදාවේදී විතරයි. කොහොම හරි අපි පන්සලීර සුමන කියලා හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරන්ට මේ උපසම්පදාවේදී නාග කියන වචනේ දානවා. ඊට පස්සේදී ඔක කොහොම හරි දායක කට්ටියට දැනගෙන එයා ඒ හාමුදුරන්ට තාම කියන්නේ සුමන නාග කියලා. දායකයි දන්නේ නැහැ ඒ කියන්නේ සල්ලි. ඉතින් ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ සීමාවට යවෙන්නේ නැහැ නේ. ආ. සායනාසර මේ සසර කියලා කිව්වේ ස්කන්ධ රූප ධාතු ආයතන ආයතන සිඳෙන්නේ නැතුව තියෙන්නේ මේ ඒක සායනා දැන් අපි තුන් රහත් වුණාට පස්සේ ආ ඒ කියන්නේ දැන් රූප අපි තුන් ස්කන්ධ කියලා ආ ස්කන්ධ සිඳෙන්නේ නැහැ එතකොට ස්කන්ධ කියන්නේ මේ ඔව් උපාදාන ස්කන්ධය සිඳෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කියන්නේ ස්කන්ධ උපාදාන ස්කන්ධේ නැහැ උපාදානය කරගත්තු නමුත් ස්කන්ධයේ තියෙනවා පිරිනුවන් පානකම් පරිනිබ්බාන නිබ්බාන ධාතු දෙකක් තියෙනවානේ ඒක ඒක ඒක ඒක කොහොමද ඒ කියන්නේ මොකද සාහනයෙන් වෙන්නේ කියන්නේ මට නිකන් හිතෙන් දැන් ඔන අවිද්‍යාව මාන ටික නැති වෙනවා හ්ම් නැතුණාට දැන් ස්වභාව ධර්මයේ ක්‍රියාවෙන් රූප වේදනා හැදෙනවා ඒ කියන්නේ කොහොමත් ඒක වෙන එකනේ ඔව් ඒ කොහොමත් වෙනවද මේ මොකද හැමතිස්සෙම ඇති වෙනවා ඒක අල්ලගන්න එකනේ මම එන්නේ ඔව් දැන් ඔන්නේ ඒක නැති කරා නැති කරාට පස්සේ ඒක තාම දැන් තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? ඇයි දැන් නැති කරාම ඇයි ඒක විපාකයකට ලද එකක් නේ? මේ ජීවිතේන්ද්‍රිය ලැබෙන විපාකයකට. ඒතර ඒ ටික නිකම්ම තියෙනවා. ඒ ටිකෙත් පවතිනවා. අන්න ඒතකොට බුදවරු සහ රහතන් වහන්සේලා පසේ බුදවරු. ඒ ඒක පාවිච්චි කරන්නේ කරුණාව, මෛත්‍රිය පෙරදැරිගෙන සත්‍යයට යහපත පිණිසමයි. ඒක නිසා තමයි පසේ බුදු කෙනෙක් පිණ්ඩපාත යන්නෙත් ඒකයි. ඒ ස්කන්ධයේ උපාදානයෙන් තොරව. කියන්නේ තව කෙනෙකුට යහපතක් වේවා කියන ඒ එහෙම කෙනෙකුට දම් පූජා කිරීමෙන් පවා මේ සතර පාගෙන සත්‍යයේ සුගතිකාමී වෙනවා එන්නේ නිසා තමයි යන්නේ. කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන ඉතුරු ටික පරිහරණය කරනවා. දැන් එහෙනම් මගේ යන වචන දැන් එතනින් පස්සෙත් එහෙනම් එහෙම ඒ ටික එහෙම යනවා ඒත් මම කියලා නෑ කියලා එහෙම කියන්නේ නැත්තේ ඇයි? ඒ බෑනේ ස්කන්ධය බිඳෙනවා. ඒ විපාකයකටනේ ලැබුණේ. ඔව්. ඔව්. ඒ විපාකයට ලද එක ඉවර වෙනවා. ආයි ඇති වෙනවට අර ටික යනවා. අර ටික යන්න විදියක් නෑනේ. මම නෑනේ. විඥානය එතන අපේ අමුදරුනේ සම්පූර්ණ ස්කන්ධයම ෂෙයා වෙන්නේ නෑ නේද? ඒ කියන්නේ දැන් නෑ මම අහන්න නිකන් නිකන් හිතන්න සයනස මේ පහක් තියෙනවා. මෙතනක් තියෙනවා මේ මොදෙත් තියෙනවා මේ මොදෙත් තියෙනවා මේ මොදෙත් තියෙනවා. දැන් ඒක බැඳිලා තියෙන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව සහ මාන වලින්. ඔව්. දැන් ඒක අවබෝධ කරගත්ත ගමන් දැන් සබා ධර්ම දැන් නම් මේ ටික දිගටම යන්න පුළුවන් නේ. ඔව්. ඒ වුණාට ඇත්තටම සයනස කියන්නේ මෙතනින් ඒක අවබෝධ කරගනම මේ ටික යනවා. හැබැයි ඊට එහාට යන්නේ නැහැ. ඔව්. හරි මේ ටික මගේ ප්‍රශ්නය මෙතනින් යනවා නම් එකක් තමයි ඊට එහාට යන්නේ නැත්තේ. එහෙම නැතුව අනිත් පැත්තට ගියොත් අයි මෙතනින්මයි ඔක්කොම ඉවර වෙන්නේ නැත්තේ. එතනින් එතන සසර ගමන ඉවර වෙනවා. ඒ කියන්නේ අර උපාදානෙන් සහිතව පැවැත්තු පැවැත්වන ලද ආයතන නැහැ උපාදානයේ තුලින් හටගත්ත ධාතුත් නැහැ. උපාදානේ අල්ලගත්තා. එතකොට ස්කන්ධත් උපාදානෙන් තොරයි. එතකොට මේ ශරීරයේ තියෙන සංඥා ඒ ස්කන්ධ උපාදාන නැහැනේ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ස්කන්ධ ධර්ම පහ තියෙනවා. ඒ ඒ මොහොතේ හැටගන්න ඒ මේ මොහොතේ නිරුද්ධ වෙන ස්කන්ධ ධර්ම පහ තියෙනවා. හැබැයි උපාදානය නැහැ. නෑ උපාදානයේ විසින් තමයි උපාදානයේ යම් තැනකද එතන තියෙනවා උපාදාන කියන්නේම තෘෂ්ණා දුට්ටි දිට්ටි මාන කියන එකට වචනය. ඒතර ඒක නැත්නම් තමයි මේක නැති වෙන්නේ. සසර ගමන නැති වෙන්නේ. එතකොට අරක ඒක දුරු වුණාට මේ කර්මය නිසා ලද ස්කන්ධ ලැබෙන්නේ කර්මය නිසා. ජීවිතේන්ද්‍රිය. එතකොට ඒක නිසා ලද ශරීරය අර ඒ කර්මය ඉවර වෙනකන් තියෙනවා. ඊට පස්සේදී පැවැත්මක් නැහැ හේතුව අර තෘෂ්ණා දුට්ටිමාන කියන තුන නැහැ අරගෙන යන. කීනම් පුරාණන් නවන්නත් සම්භාර අපි කතා කළා මේ ඒක අපි තුම විඥානය ඇයි යන්නේ ඒ කියන්නේ මම කියලා මම කියලා ගන්න නෑ නිරෝධයි මම කියලා ගන්න නෑ මට මොකක් හරි කියන්නේ සත්වයක් නෑ මම කියන්නේ මොකක් හරි තියෙන දේ ඒතකොට ඉතින් ගණන් ගන්න සත්වෙන්න නෑ මම අහන්නේ දැනනද සත්‍ය මම අහන්නේ සත්‍ය නෑ ඒතකොට ඇත්තට මම අහන්නේ අපි තුම ධාතුවක් කියලා අපි තුම ධාතුවක් කියලා ඒක තියෙනවද නැද්ද සත්වෙක් නෑ. ඉතින් ඒක <laughs> බුදුහාමුදුරුවෝ කි උත්තර දුන්නේ නෑ නේ උකට. <laughs> රහතන් වහන්සේ ඇත්තද නැතද කියවම එකට ඒ මොකද නෑ නෑ ඒ වෙනම කතාවක් රහතන් වහන්සේ ඇත්තද නැතද කියන සංගතය. මරණින් පස්සේ. නෑ දැන් ආ මරණින් පස්සේ එහෙම ඔව්. ඔව් ඒයි හේතුව මේ මේ ජීවමානව ඉන්නකොට රහතන් වහන්සේ අපි රහතන් වහන්සේ කිව්වට සාරණාංශ දැන් අපි පණවන්නේ අපේ අපේ රාමුවේ. අපේ රාමුවට තේරුම්කද සද්ධා ඒ කියන්නේ ඒ අපිව රක්ෂය ආසාන්තරිකන දිට්ඨිකරන ඒක දෙන්නේ ඒක වෙනම කතාවක්. සලායත නේද විතර රහතන් වහන්සේට අපිට අපිට පණවන්න අපිට හිතාගන්නත් බෑ. ඒ අවස්ථාව. ඒක නිසා අපි තර්කයේද අපි තර්ක වලින් අපි ඥාණයෙන් ශ්‍රද්ධාවෙන් ඒක ගෝචර වෙන්නේ නැහැ. ඒකට ඔබට තියෙන හරියට හරි. ඒ සම්හස් මං හිතන්නේ දැන් විපාක කයක් ලැබු හැමෝටම විපාක කයක් ලැබෙනවානේ. දැන් මේ ලැබෙන විපාක කය ඉස්සරහට යන්නේ අපි ආයි මේ විපාක කයෙන් කර්ම හදාගන්න හින්දා මේකේ කර්මයෙන් නිදහස් වුණොත් විපාක කයක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ පුතාට ඒක වෙන්නේ නැති ඔය ප්‍රශ්නේ මට දැනුනේ. ඒ දැන් තේරුණාද ඒක නේ? හරිද? යා මට තේරුණා ඒකයි ඔය අහන්නේ. කියන්නේ විඥානය පතිත වෙන්න දෙයක් නෑ. විඥානය අන්හරි. දැන් මේ විඥානයේ තුල බර තුනක් තියෙනවා. අපි කතා කරානේ මේ මොකද්ද මේ ස්කන්ධ බර, ක්ලේශ බර, අபிසංකාර බර කියන බර තියෙනවා. දැන් මේ හටගන්න පුහුදුන් මනසක් තුල යම් විඥාන ස්කන්ධයක් හටගන්නවද? ඒක උන්නේ බර තුන සහිතයි. ස්කන්ධ බරක් තියෙනවා, ක්ලේශ බරක් තියෙනවා, අபிසංකාර බරක් තියෙනවා. එතකොට රහතන් වහන්සේගේ ඔය බර තුනම නැහැ. ඕහිත බාරු කියලා අපි කතා කළා. එතකොට ඒක නිසා එතකොට ඒක නැත්ත නැහැ කියලා කියන්නේ උපාදානය නැහැ. උපාදානය නැහැ කියලා කියන්නේ එතන තෘෂ්ණා දිට්ඨි මාන කියන තුනම නැහැ. ඒ තෘෂ්ණා දෘෂ්ටි මාන කියන තුන නැත්නම් ඉතින් සසරේ ගමන් කරන්න කෙනෙක් හෝ දෙයක් හෝ පණවන්න බෑ. සසරක් පණවන්නත් බෑ. ඇයි මම කියලා කෙනෙකුත් නෑ, ආයතනත් නෑ, ධාතුත් නෑ යාට. මොකුත් නෑ. නිරෝධයි. ඒක නිසා. හ්ම්. හරි නේද? එතකොට අර ඉන්ද්‍රිය ධර්ම පහෙන් ශ්‍රද්ධාව කොහොමද දියුණු කරන්නේ? සද්ධාව දියුණු කරන්නේ ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන්. ඔව්. කොහොමද ඒ සද්ධාව දියුණු වෙන්න නම් <clears throat> සද්ධාවේ ප්‍රඥාවයි සමානව දියුණු විය යුතුයි ඒ කොහොමද සද්ධාව කියලා කියන්නේ මේ ධර්මයේ දැනගැනීමෙන් ඇතිවෙන දැන් බුදුහාමුදුරුවෝ මෙහිම කෙනෙක් කියලා අපිට අදහසක් එනවනේ. දැන් හිතන්නකෝ අපිට මීට අවුරුදු 5කට කලින් බුදුහාමුදුරුවෝ ගැන යම් අදහසක් තිබුණා නම් ධර්මයේ දැනගන්න දැනගන්න ඒ අදහස වෙනස් වෙනවා. එහෙනම් ධර්මයේ දැන ගැනීමෙන්මයි ධර්මයේ ප්‍රගුණ කිරීමෙන්මයි සද්ධාව ඇති වෙන්නේ. ඒකෙන්ම තමයි. ඒකෙන්ම තමයි එතකොටම තමයි ප්‍රඥාවත් ඇති වෙන්නේ. හමුදුරට ලොකු පූජාවක් කරලා එහෙම බෑ. එහෙම ප්‍රඥාව නැති ශාගබෙන පින් නේ. හා? ඒ වයින් ලැබෙන පින්. පින්. ඒක ඒක කරන්න පුළුවන් කෙනෙකුට මෙහෙම බුදුහාමුදුරුව මෙහෙම ගුණයකින් යුක්ත කෙනෙක්. ඒ අසීමිත ගුණයට මට කරන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කියලා හිතලා කරන්න පුළුවන්. ආ. එතකොට එහෙම නැතුව කළොත් ඒක සීලබ්බත පරාමාසයක් වෙනවා නිකන් දෙවියන්ට කරන පූජාවෙත් ඒකෙත් වෙනසක් නැති වෙනවා ගුණය නොදෙන කළොත්. හැබැයි සෝනන්සේ මුලින්ම එහෙම නැතුව මේක පටන් ගන්න බෑ. බෑ බෑ බෑ බෑ. ඔව්. දැන් පුංචි කාලේ අන්න හරි හරියටම ගිහිල්ලා එහෙම තමයි මෙතෙන්ට ආවේ. හරියටම හරි. ඒකෝට ඒක තාම ඒ අනුකූප පිළිවෙලක්. ඔව්. දැන් මෙතෙන්ට මෙහෙම අහම අරවට hina වුණොත් එහෙම ඒතර හරියන්නේ නැහැ. අපි හැමෝම මේ මිත්‍යාව ගිඳලා තමයි සම්මා මිත්‍යා දිට්ටිගතව ඉන්න සත්‍යයක් තමයි සම්මා දිට්ඨියකට පැමිණෙන්නේ. බාහිර දාර්ශනිකය පිරුණාට පස්සේ බුදුන් වහන්සේ කිව්ව සෝණක් කර මේ කරවන්න කියලා නේ. ඒකෙන් පේනවා එතකොට ඒවට බුදුන් වහන්සේ අනුදැනන දේ තියෙනවා. ඒක වන්දනමන. ඒකයි මේ ප්‍රඥාව වැඩනකොට ශ්‍රද්ධාවත් ඒ මට්ටමට වැඩෙනවා. තමයි අර ඒකේ වෙනස දකින්නේ. ඒක අර පල්ලෙහා මට්ටම ඇත්තටම තියෙන්න ඕනි. ඉතින් නැත්තම් ආරම්භයක් නැහැ. මේක මේ මොකද මේ දැන් සමහර බුදුවරුන්ගේ ශාසන තුන් මාසෙන් හාර මාසෙන් ඉවර වෙලා තියෙනයි. සමහර බුදුවරුන්ගේ ශාසන බුදුහාමුදුරුව පිරිනිවන් පානකොට ශාසන ඉවරයි. ඇයි? මේ විදිහේ ප්‍රතිපත්ති මාලාවක් එකේ නැහැ. ඇයි දේශනා කළේ ඒ උන්වහන්සේලාගේ ආයුෂ බොහොම තියෙනවා. ඒ දේශනා කරන්නේ ධර්මයේ පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍යයෙන් තොර දෙයක් දේශනා කරන්නේ. එතකොට දැන් මේ අපි පින් පිළිබඳව අහනවා, පව් පිළිබඳව අහනවා, පින් කරපු අය මෙහෙම ඉපදුනා කියලා අහනවා. එතකොට ඒ අය ඒවා කරනවා. එතකොට ඒ සාසනේ යම් කාලයක් මේක නිසා පවතිනවා. ගේ ආයුෂ වෙනස් ශාසනය පවතින කාලය වෙනස් ගෞතම බුදුරජාණන් වහන්සේ අඩුම අඩුම අනිත් අඩුම එක්කනත් 20000යි ඒ කියන්නේ මොකද සාසනය? නෑ නෑ අඩුම 100000 රහතන් වහන්සේලා ලක්ෂ ගණන්. ඒක නෑ 20000ක් ඉන්නකොට කොච්චර ලක්ෂ අවුරුදු ලක්ෂ 80000ටත් තියෙනවා. 80000 ලක්ෂෙත් තියෙනවා. අඩුම 120. අඩුම 120 ඊළඟට 20000. ඒ කියන්නේ ගෞරව අවුරුදු 8 බුදුරජාණන් වහන්සේලාගෙන් 120 අපේ බුදුරජාණන් වහන්සේ ඊළඟ බුදුරජාණන් වහන්සේ අවුරුදු 20000. <laughs> ඔව්. ඊළඟ 60000 40000 80000 ලක්ෂ. සංඝාසය මේ එදා ඉස්සර කතා කරද්දී අර දීගනිකායේ හතරවෙනි සූත්‍රය ගැන අර ලෝසානන්සේ කියවනේ ඒ නම්බ සංඝාස. එමේ ශ්‍රද්ධා විද්‍ය සත් සමාධි ප්‍රඥාවට අමතරව තව කාරණා හතරක් තියෙනවා කියලා මට මතක නෑ නම. මං හෙව්වා ඒ හතරවෙනි බලුවාම නම් ඒක තිබුණේ නෑ. දීගනිකායේ හතරවෙනි සූත්‍රය මතකද සංඝාසය දානින් පස්සේ අර මේ සිගම කතා කරනකොට මට ඒක ඉච්චර මට මට මතකයි මොකක් හරි අපි කතා කතා කරලා ඉතින්සේ එදා දේශනාව කළා එක්තුවා ඒ ඒ අන්සාරෙන් අපිට අර කියලා දුන්නා මම චක්කවත් සීනා සූත්‍රය මට මට දීගනිකායි කියලා කිව්වා අපි හොඳයි මේ කියපු කාරණා ටික තේරුණාද? ආ. ඉතින් මේ එහෙනම් අපි දෙවියන්ටත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉතින් අපි පොඩ පොඩ හරි දැනගන්නේ මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ පිළිබඳ හිත පහදවා ගන්න උත්සාහ කරන්නේ ධර්මයේ පිළිබඳ දැන කියා ගන්න උත්සාහ කරන්නේ ධර්මයේ පිළිබඳ. ඉතින් බණ කියනකොට ඒකත් පිනක් කුසලයක් නිවනට මගක්. බණ අහන එකත් නිවනට මගක් කුසලයක්. ඒ මොකද බණහන කෙනා මේ මෙනෙහි කරනවා හිතනවා කල්පනා කරන ඒ අනුව පිළිපදිනවා. බණ කියනකොටත් මේව හිතන්න ඕන, කල්පනා කරන්න ඕන, ඒව මෙනෙහි කරන්න ඕන. අර්ථ අර්ථයට අනුව ධර්මයට අනුව ඒව ගලපන්න ඕන, හිතන්න ඕන. ඒ නිසා ඒවත් කුසල්. එතකොට අපි හැමදෙනා විසින්ම මේ ධර්ම සාකච්ඡාව අරමුණු කරගෙන බොහෝ කුසල් සිද්ධ කරන්නට යෙදුණා. මේ හිතේ විරාගයේ පැත්තට මිදීම පැත්තට අපි කරුණු හිතන්ට හිතන්ට උත්සාහ කළයිව කුසල්. එතකොට මේ අප විසින් මේ බුද්ධ ශාසනය තුල සිදු කළා වූ සියලුම කුසල් දහම් පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ උතුම් අසිරිමත් බුද්ධ ශාසනය බොහෝ කාලයක් ලෝක සත්‍යයට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැක දෙත්වා. මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දෙවිවරු පාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා සියලු මියගිය ඥාතීහුද මේ සතුටින් සන්තෝෂයෙන් සිදු කළා වූ පින් කුසල් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ පින් පිනෙහි ප්‍රමාදව කුසලෙහි ප්‍රමාදව යම් දුක් ඇති ස්ථානීය උප්පත්තිය ලබා සිටිනවනම් ඒ සංසාරික දුකින් අත් මිදෙත්වා අත් මිදී උතුම් වූ නිර්වාණ අවබෝධයම සාක්ෂාත් කරගනිත්වා කියන කරුණාව මෛත්‍රිය ඇති කරගෙන අපි කළ පින් අනුමෝදන් කරමු ඉදං මෝඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මෝඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මෝඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිදු කළා වූ සියලුම කුසලානිසංස ධර්මයෝ ඔබ අප හැම දිනාටමත් හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගුරුහරුකන් දුන්නු ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන්ටත් අප කෙරෙහි කරුණාව මෛත්‍රිය ඇති කරගෙන යා කවුරු හෝ කෙනෙක් අවවාද අනුශාසනා කළාද ආදර්ශයෙන් මඟ පෙන්වාද අපේ යහපත ප්‍රාර්ථනා කළාද ඒ සියලුම දෙනාට මේ කළ කුසල් දහම් බලයෙන් යහපත සිද්ධ වෙත්වා. ඒ වගේම බුදවරු පසේ බුදවරු මහරහතන් වහන්සේලා යම් බඳු වූ නිවනක් අවබෝධ කළාද මේ දුක් සහිත සසරෙන් එතරව ලැබූ යම් නිවනක් සාක්ෂාත් කළාද ඒ උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන්ට අවබෝධ කරන්ට මේ සිත් සතම් පහදවාගෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ සිදු කළා වූ සද්ධර්ම ශ්‍රවණමය පින දේශනාමය පින නිවන් අවබෝධයට පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් සාදු සාදු සබ්බ පාස්ස අකරණම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදලනම් ඒතං උදාන සාසනං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 සිලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලදේන මනාලද්දං වන්දිතුං පසිතුං සාරිපුත්තාං තේරාණං ආගතං පටිපාටිය සද්දා සීලදයාවා සම්පදන්තං පනමාම ඕකාස වන්දාමි වන්ති ඕකාස ද්වාරත්තේන කතං සබ්බං වච්චාන කමන්තමේ වන්ති ඕකාස කමාමි බන්ති යම්පි ඕකාස කමාමි බන්ති